ඉතින් අද 8 වෙනි දේශනාව ඉතින් ඒ සඳහා <clears throat> ඊයේ අපි දේශනාවේ સમાપ્ત කරපු තැන ඉඳලා තව පුරුකක් පියවරක් ඉදිරියට තැබීමක් තමයි මේකෙන් කෙරෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ ප්‍රධාන පළු දෙකක් තියෙනවා. එකක් තමයි මනුෂ්‍යයා මේ සංසාරට බැඳින ප්‍රධාන ක්ලේශයක් වන නැත්නම් සියලු කෙලෙස් වල මුල වෙන අවිජ්ජා මූලේ නැත්නම් ඒ නොදැනුවත්කම <clears throat> මෝඩකම කියන එක ඒකේ තියෙන භයානක බරපතලකම පෙන්වන සරුවච්චන් වහන්සේ එවැනි බරපතල වූ අවිද්‍යාවක් නැත්නම් නොදැනුවත්කමක් පටන් අරගෙන පුංචි වැරදි ටිකකින් ඒ වැරදි බැලූ බැල්මට එච්චර බරපතලට පේන්නේ නැහැ. මොකද ඒවා පිළිබඳව අපි ප්‍රතිතද කරගත්තොත් අවධානයට ගත්තොත් මෙච්චර බරපතල අවිද්‍යාවව ටිකෙන් ටිකෙන් ටිකෙන් ගෙවම් කරන්න පුළුවන් ක්‍රමයක් නැත්නම් කෙලවරක් නොපෙනෙන අවිද්‍යාව වුණත් ශිල්පීය ක්‍රමයට පහර දුන්නොත් කඩන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරනවා සූත්‍රයේ මුල් කොටසේ. ඊට පස්සේ දෙවෙනි එකේදී කඩන හැටි පෙන්ලා දෙනවා. ඉස්සලා එකේදී අවිද්‍යාවට ප්‍රධාන හේතු වෙන සාමාන්‍ය අපි එච්චර වැඩියට බරපතල නොසලකන පුංචි පුංචි අත්‍යවශ්‍ය වශයෙන් පෙන්වන්නේ මේ බාලයන් ඇසුරු කිරීම අසත්පුරුෂයන් ඇසුරු කිරීම නරක මිතුරන් ඇසුරු කිරීම තමයි. ඒක අපි එච්චර බරපතල අපරාධයක් විදියට හෝ බරපතල දෙයක් විදියට සලකන්නේ නමුත් සියලු දෙයකම නරක වැරද්ද වෙන්නේ පාප මිත්‍ර ආශ්‍රය. ඒක අපි ලොකු සාංශේ විවස්ථාලියර තියෙනවා පාප මිත්‍ර ආශ්‍රය විෂකරු සර්පයන් වගේ දැනගෙන දුරුවන් කරන්න ඕනේ කියලා. මොකද සම්පූර්ණාර්ථය සකස් කරනවා. සියලුම අනර්ථය වෙනකොට සපේනවා. අන්තිමට තමනුත් ඒ පාප මිත්‍යාගේ තියෙන ඒ පාප කෙලෙස් වලින් ගැවසීගෙන මෝහයකට වැටෙනවා අන්ධකාරයකට වැටෙනවා විද්‍යාවකට වැටෙනවා ඉතින් ඒ බව හරියට තේරුම් අරගත්තට පස්සේ අපි මේ හරි පැත්තට යන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන මුල් පදනමේ ඉඳලා. එනතන් ගුණවතුන් සිල්වතුන් ඇසුර කිරීමෙන්. ඉතින් මේ අවිද්‍යාවේ ඉඳලා මේ කල්යාණ පාප මිත්‍ර ආශ්‍රය දක්වා ඒ අවිද්‍යාවට හේතුපාදක ධර්ම පස්සට එනකොට ਸਰුවඥාසේ කාරණා 9කින් පස්සෙන් පස්සට එනවා. ඊට පස්සේ දැන් අවසාන කාරණේ වෙන පාප මිත්‍ර ආශ්‍රය වෙනුවට හොඳ සීනුවණෙන් කල්පනා කරලා බණ අහලා බුදුහාමුදුරුවෝ කෙරෙහි පිළිබඳ ගෞරවයෙන් භක්තියෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය හඳුනලා පස්සේ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඉඳලා සම්පූර්ණ අවිද්‍යාවේ අනිත් පැත්ත වෙන විඥා විමුක්තිය ළඟට යනකොට පියවර 10කින් ඉදිරියට යන්න තමයි මේ පොතේ මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන නිසා මේ සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන දසක නිපාතේ කරුණු 10 ඒවා සඳහන් වෙනවා නිසා පේනවා සංගීතකාරක ස්වාමීන් වහන්සේලා ඒ අවිද්‍යාවේ නව කාරණයට වැඩිය විද්‍යාව වැත කිරීමේ දස කාරණයට තමයි මුල් තැන දීලා තින්නේ ඒ නිසා මේක සංග්‍රහ කරලා තියෙන්නේ දසක නිපාතය යටතේ. ඉතින් ඒකෙදි ඇත්තටම සමානකමක් තමයි පේන්න තියෙන්නේ අරක නැස්චාර්ථ පද මේකේ අත්‍යාර්ථ පද. ඒ සංසන්දනාත්මක බැලුවොත් අවිද්‍යාවට හේතුව පළවෙනිම කාරණාව පෙන්වන්නේ නීවරණ ධර්ම කියන එකයි. ඒක සාමාන්‍ය ඉතින් බුද්ධ ආගම පිළිබඳ උනන්දු ඇත්තු සමහරට අහලා තියෙන වචනයක්. මේ හිත නිවන ලබා ගන්න දෙන්නේ නැතුව ආවරණය කරන ධර්මවලට නෙය්‍යවරණ කියනවා. නැත්නම් නීවරණ කියලා කියනවා. මේ නීවරණ නැති කරන්න ඕනේ කවදා හරි අවිද්‍යාව නැති කරන්න. ඒ කියන්නේ පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටව වගේ කියලා මේ අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා මේ නිවන ආවරණය කරන සත්‍ය ආවරණය කරන ඒ ප්‍රතිපක්ෂ ධර්ම අයින් කෙරුවට පස්සේ අර ගැඹුරු ධර්ම අපිට හිතා ගන්න බැරි ධර්ම තේරෙන්න පටන් ගන්නවා. නිරාවරණය වෙනවා. එහෙනම් මේ නීවරණ දුරු කිරීම බොහොම වැදගත් තනක්. මෙන්න මේ නීවරණ කියන නරක ධර්මය, නිවන ආවරණය කරන ධර්මය හරි පැත්තට දානකොට සරුවචනාංශයේ වචන දෙකකින් මේක ප්‍රතිස්ථාපනය කරනවා සතිපට්ඨාණයෙන් සහ සත්බොජ්ජංගයන්ගෙන්. නීවරණ නැතිකරන්ඩ ක්‍රමවේද දෙකක් ඉදිරිපත් කරනවා. නීවරණ කියලා කියන්නේ අකුසල ධර්මයක් නම් වරදට බඳින දෙයක් නම් කළු පාට දෙයක් නම් ඒ කළු මකණ්ඩ හරි පැත්තට ගෙනියනද සතර සතිපට්ඨානයේ සහ සත්‍ය වොජ්ජංග කියන ක්‍රම දෙක තමයි ਸਰුවචාන්සේ මෙතන යෝජනා කරන්නේ. ඉතින් මේ සතර සතිපට්ඨානේ ඉඳලා සත්‍ය වොජ්ජංග දක්වා නැත්තම් තවඩින්ගිතක් යහට ගියොත් එහෙම ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වා යන ගමන කියන්නේ අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන මාතෘකාව යටතේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ත්‍රිපිටකයේ විවිධ තැන්වල සරුවචනාංශ මතක් කරලා දීලා තිනවා විශේෂයෙන් බැලුවොත් පරිණිර්වාණ සූත්‍රයේ ඒ සරුවචනාංශේ නැවත නැවතත් සෑම පරිණිර්වාණ සූත්‍රයේ එක එක ජවනිකාවක හැමාරේ සරුවචනාංශයේ මේ තමන් වහන්සේගේ ධර්ම පිළිගැනීමක් වශයෙන් විශේෂයෙන්ම ප්‍රායෝගික පැත්ත භාවනා කරන යෝගාවචරයේ පැත්තෙන් ගත්තොත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි උත්තරයට දෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ බෝධියට නැමිච්ච ධර්ම කොටස 37 කියන අදහසයි. උපක්‍රම උපකරණ 37ක් මේ වැඩේදී අවශ්‍ය කොට. ඒක සාමාන්‍යයෙන් කටපාඩම් කිරීමේ පහසුව සඳහා කියන්නේ හතරක් වූ සතිපට්ඨාන, හතරක් වූ සම්‍යක් ප්‍රදාන් වීර්ය, හතරක් වූ irdipaada, පහක් වූ බල, පහක් වූ ඉන්ද්‍රිය ධර්මේ හතක් වූ බොජ්ජංග සහ අටක් වූ මාර්ගාංග කියලා. ඒ ටික එකතු කරගෙන තමයි ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැටෙන්නේ. ලැබෙන්නේ. මෙන්න මේ ඔක්කොම හැකිලි කරලා මේ අවිජ්ජා සූත්‍රයේ සංවා සංග පෙන්නන්නේ පළවෙනිව පටන් ගන්න සතර සතිපට්ඨානයත් අවසානයේ දක්වන ආර්ය අෂ්ටාංග මාර්ගය මෙහා තියෙන සත්බොඤ්ඤංගත් මේ දෙක අතර විශේෂ සම්බන්ධයක් සරුවචනාංශය මෙතන පෙන්නනවා. මෙහා සමාන ඉගැන්වීමක් මේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙනවා. ආනාපාන සති සූත්‍රය අපි පසුගිය දවස්වල කරපු ධර්ම සාකච්ඡාත් එක්ක බලනකොට මට හිතෙනවා ඒක බහුසුත භාවයේ සඳහා සද්ධා වැටීම සඳහා මෙතෙන්දී උද්දෘතයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ කොහොඳයි කියලා. ආනාපාන සති සූත්‍රයේදී සරුවත්යන් සඳහන් කරනවා ආනාපාන සති භික්කවේ භාවිතෝ බහුලීකතෝ සත් චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණති කියන. මහණි යම් කිසි කෙනෙක් මේ එකම වූ ආනාපාන කර්මස්ථානේ වඩනවා නම් එයාට සතර සතිපට්ඨානෙම සම්පූර්ණ වෙනවායි කියන. ඉතින් මේ වගේ ප්‍රකාශනයක් සරුවත්යන්ාන්සල කරන්න වෙන්නේ මොකද? අපි ප්‍රසිද්ධ වශයෙන් හඳුනාගත්තේ සතිපට්ඨාන සූත්‍රයේ ආනාපානයත් එක්ක කර්මස්ථාන 21ක් සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍ය හුඟ දෙනෙක්ගේ අදහසක් තියෙනවා මේ නිවන් දකින්න මේ 21ම කරන්න ඕනේ කියලා. සති ආනාපානෙත් කරන්න ඕනේ, ඉන්ද්‍රිය භාවනාව <coughs> මේ ඉරියාපත භාවනාව කරන්න ඕනේ, සම්පජඤ්ඤ භාවනාව කරන්න ඕනේ, ධාතු මනස්කාරය වඩන්න ඕනේ, අසුභේ වඩන්න ඕනේ, සෝහන් කොටේ මිනි කොළ මේ මට්ටම් 10 වඩන්න ඕනේ මේ විදිහට ඒ මුළු ලයිස්තුම සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කුල බෞද්ධයාගේ හිතේ තියෙනවා. ඉතින් ඒ නිසා උගව දෙනෙක් තමන් අව탁සීරුවට ලක් කරගන්නවා. මම මෙන්න මේ මේ කියන කර්මස්ථාන විශේෂයෙන් මෙච්චරයි තාම දන්නේ. ඉතුරු ලයිස්තුව මයි ළඟ නැහැ කියලා. හැබැයි මේ දේ 20 කින් කෝකද ප්‍රයෝජනේ සලකන්නේ මොකෙන්ද නිවන් ලබන්නේ කියන එක පැත්තක දාලා මේ ඔක්කොම ඉගෙන ගන්න උත්සාහ කරනවා. කෙසේ නමුත් ආනාපාන සති සූත්‍රයේදී ਸਰවචනසේ විශේෂ අවධානයක් යොමු කරන මේ සේරම නම් වශයෙන් ආනාපාන සති සූත්‍රයේ මුලින් සඳහන් කරලා සියලු දෙනාම සඳහා කෝකටත් අයිලෙවාවි. ආනාපානේ දේශනා කළා කියනවා ආනාපානේ වඩනවා නම් සතර සතිපට්ඨානෙම වැඩෙනවායි කියනවා. ඊට පස්සේ සඳහන් කරනවා චත්තාරෝ වික්කවේ සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්‍තවොච්චංගා පරිපූර්ණටි කියන. මේ සතර සතිපට්ඨානේ වඩනවා නම් එයාට සතර සතිපට්ඨානේ මෝරන්න මෝරන්න මේ බොජ්ජංග ධර්ම ටිකක් වැඩෙනවා. ඒක මේ අපි ගත්ත අවිජ්ජා සූත්‍රයේදී සඳහන් වෙන්නේ චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණෙන්තෝ සත්‍ත බොජ්ජංගා පරිපූර්ණටි. සතර සති වටහන එන්නේ පිරෙන්නේ පිරෙන්නේ බොජ්ජංග ධර්ම වැඩෙනවායි කියලා. ඉතින් අද අද දවසේ මේ 8 වෙනි දවසේ ධර්ම දේශනාවට මාතෘකා වෙන්නේ කොහොමද මේ සතර සතිපට්ඨානය බොජ්ජංග ධර්ම සම්පූර්ණ කිරීමට තුඩු දෙන්නේ යොමු වෙන්නේ ගොනුව ලබා දෙන්නේ කියලා. ඉතින් මේකෙදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන මම කෙලින් සඳහන් කිරුවේ මොකද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සතිචෛතසිකයේ පමණක් අටපොලක සඳහන් වෙනවා. මේ සතිය කියන චෛතසිකයේ පමණක් අටපොලක සඳහන් වෙනවා. සතර සතිපට්ඨාන කියනට හතරෙම තියෙන්නේ කායගත සතිය, වේදනානුපස්සනාවේදී සතිය, චිත්තානුපස්සනාවේ සතිය සහ ධම්මානුපස්සනාවේ සතිය. හතරයි. ඊට පස්සේ සතිය බලයක් විදිහට සඳහන් වෙනවා සතිය ඉන්ද්‍රියක් විදිහට සඳහන් වෙනවා සතිය බොජ්ජංගයක් විදිහට සඳහන් වෙනවා සතිය මාර්ගංගයක් විදිහට සඳහන් වෙනවා මට මතකයි මම නිල්ලම භාවනා කරන වෙලාවේදී බාපොත් ගැන එච්චර කියවලා තිබුණේ නෑ නමුත් භාවනාවට ඉදී ගත කරා එතන හිටිය ඔක්කොම සුදු කට්ටිය විතරයි මම විතරයි හිටියේ හැබැයි මම ඒ ස්ථානේ පාලනය කරන්න වගේ තමයි හිටියේ අපි හැන්දෑවේ හතහමාට එකතු වෙච්චාම 9 විතර වෙනකන් ඒ ධර්ම සාකච්ඡාවක් කරනවා අපේ දැනුම මට්ටම හැටියට. ඒ දවසට ඇවිල්ලා හිටපු දවස් තුනකට විතර ඇවිල්ලා හිටපු ඒ තරුණ මේ විදේශික ඊලන්දාරියෙක් ප්‍රශ්නයක් ඇහුවා මේ සතිය කියන චෛතසිකය යෝගාවචරය දිනු වෙන දිනු වෙන පරිණාමයකටපත් වෙනවද නැත්නම් සතිය හැමදාම එකම දේද කරන්නේ කියලා. සතිය වෙනසක් වෙනවද කියලා. ඒකවල හිටියා බොහොම අවුරුදු 70ක් විතර වයසදී හොඳ ඕලන්ද ජාතික මහත්තයෙක් එයාගේ ලංකාවේ හිටියේම බුද්ධ ධර්ම ඉගෙන ගන්න ඊට පස්සේ මම කිව්වා මට මේක කියන්න තේරෙන්නේ මහත්තයට හිතෙනවද භාවනා කරගෙන කරගෙන යනකොට මේ සතිය ගුණ විශේෂයක් ඇති වෙනවද නැත්නම් සතිය ඒකාකාරද කියලා. මේ මහත්තයා කිව්වා මූල ධර්මානුකූල බannකොට සතියට මුල පටන් ගන්න එකම තමයි අවසාන වෙනකන් තියෙන්නේ. ඒකේම මේරිල්ලක් වෙස් පෙරලියක් විපරිණාමයක් නැහැ. පොත්වල නම් කියලා තියෙන එකම සත්‍ය තමයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ මම ওই කතා කරන 79 80 දැන් මේ අපි එනකොට 2011 වෙලා ඉතින් මට අද ධර්ම දේශනාදී මම මතු කරන්න හදන්නේ ඒක එහෙම නෙවෙයි මොකද්ද සතිය මේරිල්ලක් සිද්ධ වෙනවයි කියන්නේ. එහෙම නැත්නම් සතියෙත් විපරිණාමයක් සිදු වෙනවා කියන්නේ. සතියක් ආරම්භ කරන දවසේ පටන් ගන්න දවසේ යෝගාවචරය හඳුනාගන්න එක භාවනා කරන්න කරන්න කරන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දිගේ ඉදිරියට යන්න යන්න මේ සතිය මොනවදෝ තලතුණා බවක් මේරිච්ච බවක් ඇති අන්නේ මේරිච්ච බව ඇති කරන්න මුල් වෙන සතිය හොරි පොතේ ආයන්න කියනවා වගේ ඉගෙන ගන්න සත්‍ය අපි සාමාන්‍ය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩපිළිවෙලදී ඉස්සලාම හඳුලා දෙන්නේ සතර සතිපට්ඨානෙ තුලින්. ඒකෙම කාය අනුපස්සනාව තුළින් කායෙහි සතිය පිහිටවීම තුළින් ආස්වාද ප්‍රසවාස කිරීම වශයෙන් ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වශයෙන් ගන්න ගන්න හුස්මක් පාස පිට කරන හුස්මක් පාස එළඹ සිටිනවා අප්‍රමාදීව බලන්න ඊට පස්සේ සක්මන් කරන වෙලාවේදී ඇස් දෙක අරගෙන ටිකක් රූප පෙනෙද්දී එලි පහළියේ යම් යම් ශබ්ද ස්වභාවික ශබ්ද තියෙද්දී චේතනාපූර්වකව වම දකුණ වෙනස් කරද්දී අර සතිය ටිකක් ගොරෝසු තත්ත්වයට තෙදී රකින්න උත්සාහ කරනවා. ඊට පස්සේ එදිනෙදා වැඩ කරද්දී ලද ලද Taman විතරක් පෞද්ගලිකව ස්වාධීන වෙන්න පුළුවන් වලල වෙලාවල එලඹ සිටි සියෙන් කටයුතු කරනකොට අපි හැම වෙලාවෙදීම හිත යොදන්නේ මේ රූප ධර්මයකට කයටයි. ඒකට කියනවා කායගත සති සිංහලෙන් කියන්නේ කාගියාසි මේ සිංහල කියන්නේ මෙතන හෙළ භාෂාව. එළු භාෂාවේ මේ කියන්නේ කාග්‍යාසි. පාලියෙන් කියන්නේ කායගත සති, කය අනුවගිය සිහිය. මෙන්න මේ කය අනුවගිය සිහිය තමයි නැත්නම් මේ රූප ධර්ම අනුව පටන් ගන්න සිහිය තමයි හොඳට තලතුණා වෙලා, තහවුරු වෙලා හරියට තවාණ තිබුණු පැලයක් ගිහිල්ලා කුඹුරේ හිටවන්න වගේ නැත්නම් බුල් භූමියේ හිටවන්න වගේ නාම ධර්ම කියන රූප මේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවට යොදවන. ඉතින් අර තවාණේ වෙනකොට ඒක වවන්නේ හේවන තියෙන වතුර හොඳට තියෙන පලිබෝධයන සත්තුන්ට එන්න දෙන්නේ නැති තවානක තමයි අරස කරන්නේ. ඒ පැල බොහොම ලපටි සුපාරි නිසා. ඒක තන යම්කිසි මට වැරනට පස්සේ අපි ඒක එතනින් ගලවලා ඒ පැලේ නෙල්ලනමයි කියලා කියනවා. ගොයන් හිටවනවායි කියලා කියනවා පැල ප්‍රධාන ශේෂ්ඨේ හිටවනවා. හිටෙවට පස්සේ ඒ පැලේ අතු ඉටි විහිටි වැඩෙනවා. අන්නේ වගේ කායනුපස්නාවෙන් පටන් ගන්න නිසා පස්සෙන් පස්සට යන දියුණු අතු ඉටි විහිටි වැඩිච්ච මල්පල ගන්න වෙන සතියට ආසන්න කාරණා වෙන්නේ මේ කය අනුවගේ සතියම. ඒ නිසා සති චෛතසිකය ගැන කතා කරනකොට වස්කාලීන අටුවාචාන් වහන්සලා සඳහන් කළා තියෙනවා සතිය වැඩිවීමට ආසන්න කාරණාව. කිට්ටුවෙම උදව් කරන දේ තමයි කාය ආදී සතර සතිපට්ඨානය. ආරම්භයේදී උත්සාහ කරමින් මේ කය පිළිබඳව වෙහෙස කරලා උගනගත්ත සතිය තමයි පස්සේ වේදනා සංඥා සංඛාර විදිහට නැත්නම් වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන විදිහට වැඩේ. ඒක නිසා මේ සතිපට්ඨානදි ඉස්සල්ලාම උගන්වන්නේ දැන් භාවනා පන්තිකට ආවොත් ඉස්සල්ලාම අන්නර විදිහේ අයනු ආයනු සතිය තමයි. ඒකට අපි කියනවා පරියන්කේදී මෙහෙමයි, සක්මනේදී මෙහෙමයි, එදින්දා වැඩවලදී මෙහෙමයි. ඉතින් හැමදාම යෝගාවචරය මතක තියාගන්න ඕනේ මේ සතිය හොඳට අතුවිති විහිදි වැඩෙන්න ඕන නම් ඝන බහල වැඩෙන්න ඕන නම් හැමදාම මේ අයන්න අමතක කරන්න නරකයි. කයෙන් පටන් ගන්න එක නතර අමතක කරන්න නරකයි. මේකෙදි වාදනම් මතුවෙන්න ඉඩ තියෙනවා. මොකද අද තියෙනවා ලංකාවේ වුණත් මේ වේදනානුපස්සනාව මුල් කරගත්ත භාවනා ක්‍රම තියෙනවා. චිත්තානුපස්සනාව මුල් කරගත්ත භාවනා ක්‍රම තියෙනවා. එහෙම කරන්න ඇත්තෝ සමහර විටක හිත නරක කරගන්න පුළුවන්. ඒකට කොනහඬද මේ කායනුපස්සනාව කරන්න කියන්නේ කියලා. සාමාන්‍යයෙන් සතිපට්ඨාන සූත්‍රය බැලුවොත් නම් තියෙන 1 2 3 4 ක්‍රමේ තමයි. කායන වසන, වේදනා වසන, චිත්තාන වසන, ධම්මාන වසන. එතනදී මේ හඳුල්ලා දෙන සතිය තමයි මම කැමැති මේ අයන්න සතිය කියලා. අයනු අයනු සතිය කියලා කියන්නේ ඉස්සල්ලාම් පටන් ගන්නකොට ලාවට සතිය පිටවන හැටි. ඉතින් මේක ඒ කයේ ආස්වාසිය ප්‍රස්වාසිය අනුව එහෙම නැත්නම් සක්මනේ වම දකුණ අනුව එදින්දා වැඩ අනුව මේක කරගෙන ගිහිල්ලා යම් ප්‍රමාණයක් සතිය අඛණ්ඩ වෙන්න පටන් ගන්නවානේ. චිත්තක්ෂණ රාශියක් එක දිගට පවත්වා ගන්න පුළුවන් වෙනකොට ඒකට අපි කියනවා සමාධිය කියලා සමහරලාට. සතියේ අඛණ්ඩ පැවැත්මට තමයි සමාධිය කියලා කියන්නේ. නැත්නම් සමාධියට ආධාරණ කරනවා සතිය. මේ සතිය දිගට පවත්වා ගන්න මේ සති සමාධි දෙක එකතු වෙනකොට මේ සතිය කස කැවීමක් ඇති වෙනවා. ජව වෙනවා. තොරණයක් ඇති වෙනවා. ගැම්මක් ගන්න. අන්නේ ගැම්ම ගත්තාම හොඳ මේ සෞඛ්‍ය සම්පන්න හැදෙන පොඩි එකෙක් වගේ ඒක තොටිල්ලෙම තියන්න බෑ තොටිල්ලෙන් පයි. දඬුවට පයි. කොහොමඩක්වත් එක තැන් කරන්න බැරි තත්යකට එනවා. අන්නේ වගේ මේ සතිය සෙල්ලක්කාරකම් කරනවා. එතකොට එයා පැනලා ගිහිල්ලා වේදනාව ගැන බලනවා. චිත්ත අනුපසනාවත් කරනවා ධම්මානුපසනාවත් කරනවා අර ඇති වෙච්ච පුංචි සතිය. ඒක දිගින් දිගට වැඩිගෙන යනකොට තමයි ඊතරෝ ඒ සතිපට්ඨානේ වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව වෙන්නේ. ඒක ඇත්තටම මුලින් මුලින් ඇති කරගන්න අර හොඳ ආරම්භක සතියට හොඳට අතු හිටි වැඩෙන්න දුන්නොත් ඒකෙන් ස්වභාවෙම උඩ කණටිය වතුර පෙරනකොට ඒක පල්ලෙහා කණටියට වැක්කෙනවා. පල්ලෙහා කුඹරට වැක්කෙනවා. ඒක වතුර වෙනකොට ඊගාව එකට වැක්කෙනවා වගේ මේ එකින් එකට එකින් එකට සතිපට්ඨාන දිගේ වැඩෙනවා. අන්න ඒ වෙලාවේ වැඩෙන සතිය ආරම්භක සතිය කිව්වොත් ඊට පස්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දිගේ යනකොට මේක ඊගාට සති බලයේ වශයෙන් පෙනී සිටින අවස්ථාවක් එනවා. සති බලය කියලා කියන්නේ සති ඉන්ද්‍රිය වශයෙන්. සති ඉන්ද්‍රිය කියලා කියන්නේ සමහර අවස්ථාවල යෝගාවචරය දාන්නව පර්යංකේ හිටියක්. ඒ කියන්නේ ඉඳගෙන භාවනා කරත් අරුණේ හිත හිටින්නේ නැහැ. අර ඒ ඒ ඒ පරියන්ක අසාර්ථකයි යෝගාවචරය වචනින් කියනවා. එතකොට උත්සාහ කරනවා. වෙලාවට වාඩි වෙනවා ඔක්කොමත් කරනවා නමුත් හිටින්නේ ඉතින් ඒ වෙලාවේදී සතිය නීච වෙලා. ලීන තත්ත්වයටපත් වෙලා. හැසඟ වීගෙන තියෙන්නේ. උත්ආදී අඩුම කඩුම ලං කරලා දුන්නා සතිය හැදෙන්නේ නැහැ. නමුත් එහෙමම කර කර ඉන්නකොට ඔන්න පරියන්කයක් එනවා. බොහෝම හොඳට සතියේ පිහිටලා දැන් නම් මගේ හිත හරියටම අරමුණේ තියෙනවා කියලා සත්‍ය නායකත්වයේ ගන්න අවස්ථාවක් එනවා. අන්න ඒ විදිහට නායකත්වයක් අරගෙන පොඩ්ඩක් සද්ධාව මදි වුණත්, වීර්යය මදි වුණත් තනවා වඩාගෙන යන්න පුළුවන් තරමට කරට ගන්න පුළුවන් සත්‍යය තමයි මේ ඉන්ද්‍රිය සත්‍ය කියලා කියන්නේ ඉන්ද්‍රිය කියන්නේ නායකත්වයක් තියෙනවා කියලා. ඉන්ද්‍රා ඉන්ද්‍ර කියලා කියන්නේ සූර්යාට සූර්යය තමයි මේ ලෝකේ තියෙන බල ශක්ති අධිකාරී. ඒ නිසා සක්‍ර ලෝකේ ඉන්න දෙවියන්ටත් ලොක්කට සක්‍රයට ඉන්ද්‍ර කියලා කියනවා. ඒ දේව ස්වභාවය තමයි ලොක්කා. ඉන්ද්‍ර කියලා කියන්නේ ඉන්ද්‍රිය කියන පදෙත් හැදිලා තියෙන්නේ. ඒ ඉන්ද්‍රියක් අරගත්තාම ඒ ඉන්ද්‍රිය Tamanටයි කෘත්‍ය ඔක්කොම ටික පිළිබඳව වග කියනවා. ඒකට ඉන්ද්‍රිය කියලා කියනවා. අන්න වගේ දැන් අපි ඉන්ද්‍රිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ශරීරයේ කීක යම් යම් කෘත්‍යයන් කරන කොටස් වලට. මෙතන මේ නාම ධර්මයකට ඉන්ද්‍රිය කියන්නේ සතිය සමහරලට අන්න වගේ ඔක්කොම තනවා වඩාගෙන නැගිටින්න පුළුවන් ශක්තියක් එනවා. හැබැයි තාමත් එහෙම නැති වෙලාවලුත් තියෙනවා. සතිය නන්නත්තර වෙච්ච වෙලාවල්. අන්‍ය විහිිත වෙච්ච වෙලාවක් පාලනය කරගන්න බැලි වෙලාවලුත් වෙනවා. ඒ වෙලාවෙදි තියෙනවා දැන් නම් සති ඉන්ද්‍රිය හොඳයි දැන් නම් සති ඉන්ද්‍රිය හොඳ නැහැ කියලා. ඉතින් යෝගාවචරය එතකොට ඉතින් කමඨාන් සුද්ධ කරනකොට හරි පොත් කියවනකොට හරි ගුරුවරයෙක් දැකපුවම හරි අහන්නේ කොහොමද දිගටම මේ සතිය <coughs> ඉන්ද්‍රිය මට්ටමින් පවත්න්නේ කියලා. මොකද ඉන්ද්‍රිය මට්ටමින් පවත්නකොට ජයග්‍රහයි වැඩේ හරියනවා. නමුත් ඒ හොඳට භාවනා කරගෙන යනකොට මේ සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙනවා. එතනදී යෝගාවචර තේරුම් ගන්නවා මේම සතිය එක දිගටම නොසැලී වෙනස් නොවි පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. එකයි කරන්න පුළුවන් වෙන්නේ සතිය නැති වුණාට කනගාටු නොවි ඉන්න පුළුවන්. දැන් සතිය තියෙනවා දන්නවා. දැන් සතිය නැහැ දන්නවා. ඒ සතිය නෑ කියලා දැනගත්තට කනගාටු නොවී ඉන්න පුළුවන් තරමට හිත මෝරනවායි කියලා හිතමු. නොසලෙන තැනකට ඉතින්දි සති ඉන්දිය සති බලය බාටපත් වෙනවා. ඉතින් මේක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයේදී බල කතාවේදී සඳහන් කරලා තියෙනවා පමාදේන කම්පතිටි සති බලම් කියලා. ඒක අපි තෝරන්නේ ප්‍රමාදේ කියලා කියන්නේ අප්‍රමාදයේ කැඩිච්ච වෙලා. නැත්තම් අප්‍රමාදී කියන්නේ සතිය නම් ප්‍රමාදී කියලා කියන්නේ අසතිය කියලා ගමු. සතිය නැහැ, සීය නැහැ. කරන දේ අපි කලකොලයි. මේ සාමාන්‍ය ඉන්ද්‍රිය මට්ටමේදී අපි දන්නවා දැන් හිත සතිය තියෙනවා දැන් නැහැ. නමුත් ඉන්ද්‍රිය මට්ටමේදී සතිය නැති වෙලාගෙන පශ්චාත්තාපයක් පාලෙනවා. අපි කොච්චර උත්සාහ කරත් මේ වෙලාවේ සතිය නැහැ කියලා. යම් තැනකදී යෝගාවචරය මේක උත්සාහ කරලා කරලා කරලා බණ අහලා අහලා අහලා ධර්ම සාකච්ඡා කරලා කරලා කරලා ගුරුතුමෝ විසින් දෙන මේ ආත්ම ශක්තිය සද්ධාව හොඳට බීගත් වෙලාවක තේරෙනවා අපිට මේ අංග සම්පූර්ණ සතියක් බලාපොරොත්තු වෙනවා කියන එක නෙවෙයි කරන්න පුළුවන් වෙන්නේ සතිය තියෙනකොට තියෙන බව දැනගෙන නැති බව නැති වෙලාවෙදී නැති බව දැනගෙන නොසලී සිටීමේ අයිතිවාසිකමක් බුදුහාමුදුර අපට දීලා කියනවා කවදා හෝ එන්නේ විදිහට සතිය නැති වුණා කියලා දැනගෙන නොසලී ඉන්න පුළුවන් තත්ත්වයට එනකොට ඒකට කියනවා සති බලය බවටපත් වෙනවා ප්‍රමාදයේ වැටමට කම්ප වෙන්නේ නැහැ. මේක ඇත්තටම භාවනාවේ මෙතෙන්ද ආපු නැති කෙනෙකුට මේ දෙන්න නිදර්ශන එච්චර පැහැදිලි නැති වෙන්න පුළුවන්. නමුත් මේ භාවනා කරන අයගේ උනන්දුව පිණිස සද්ධා විසහසුතමේ ඥාන පිණිස මෙන්න මෙහෙම කියන්න පුළුවන්. කොහොමද අපි ඕන සක්මන් කරගෙන යනවා. මේ සක්මන් කරන යනකොට පාරට ළඟෙන් බල්ලෙක් දුවනවා. එහෙම නැත්නම් ඒක පාට දොරක් වැහෙනවා. නැත්නම් මොකක් හරි එකක් වෙලා අලකලංචයක් වෙනවා. වෙලා අපිට දැන් අර වමේ දක්න තිබුණ සතිය නෑ. දැන් හිත ගිහිල්ලා අර වෙච්ච සිද්ධිය බලන්න හෝ අහන්න හෝ හිතන්න හෝ ගිහිල්ලා හැබැයි රූකඩේ සක්මන් කරනවා. හැබැයි හිත කොහෙද? ටික වේලාවක් යනකොට තේරෙන්න පටන් ගන්නවා යකෝ මේ සිල් අරගෙන ඉස්සන් වලටත් ඇවිල්ලා නිවාඩුත් දාලා ඇවිල්ලා හිත හිත ඉන්න මෙතෙන් දෙන්න ඕනේද? හරිනම් මං කරන්න ඕනේ මමයි දකුණ නේද ඉන්න ඕනේ කියලා. අර වන්මත් වෙලා ඉන්න වෙලාවකදී එක පාරට අපිට හැඟීමක් එනවා මොකද්ද පැටලිලා ඉන්නේ. අන්න එතකොටම ආයෙත් වමට දකුණට හිත එනවයි කියලා හිතුවා. මම මේ වෙන සිද්ධියක් නිදර්ශනයක් වශයෙන් ගන්නවා. එතකොට අර බල්ලා හන්දාරියෝ දොර වැහෙන්න කලින් හෝ වමේ දකුණේ යනකොට Taman දන්නවා දැන් වමේ සතිය තියෙනවා දකුණේ සතිය තියෙනවා සතිය තියෙනවා සතිය තියෙන බව දන්නවා. නමුත් ඒක පාරටම ඇති වෙච්ච අලුත් සංඥාවක් නිසා ගැස්මක් නිසා හිත කඩාගෙන යනකොට හිත කඩාන ඒක දිගේ රසයේ යන වෙලාවේදී සතිය නෑ ඒ බව දන්නෙත් නෑ. කොටිම වම දකුණේ හිත නැහැ ඒ බව දන්නේ නැහැ. මොකද ඒ අරමුණ බොහොම විචිත්‍රයි. අරමුණ බොහොම හිත පැහැර ගන්නසලුයි. ඒ නිසා කාගෙන යනමුත් ඒ අරමුණේ හිත පැහැරගෙන කැඩිලා ගිහිලා ටික වෙලාවකින් කොහෙන්දෝ සංඥාවක් එනවා කොහෙන්දෝ හැඟීමක් එනවා පාරෙන් පිට පැනලයි කිය. ඒ කියන්නේ අසතියෙන් බව දන්නවා. අසතියෙන් බව දැනගත්ත ගමන් පශ්චාත්තාප වුණොත් සැලුනොත් ආයේ හිමීට ඒ සතිය ගෙනලා වමේ දකුණේ තියාගන්න හම්බ වෙන්නේ නැහැ. නිකටල්ලේ තියානේ තීන් අඬන්න පටන් ගන්නවා. අයියෝ කොච්චර භාවනා කරුවත් මගේ හිත පිට යනවා. කොහොම කෙරුවක්වත් හරියන්නේ නැහැ කියලා ඒ සැකය හෝ වික්ෂිප්ත මනස කියන නීවරණයක් තමයි ඔළුවට දාගන්නේ. නමුත් දැන් යම් කිසි දවසක යෝගාචරයට තීරුම් ගන්න තරම් අවදියක් ඇති වුණොත් අන්න මේ සතියේ නැති වෙලාවේදී සතියේ නැති බව දැනගත්ත නිසයි මට ආපහු සත්‍ය පිටව ගන්න පුළුවන් වෙන්නේ ඒ වෙලාවේදී පශ්චාත්තාප වුණොත් මේ ලද අවස්ථාව ආයෙ ගිලිහෙනවා. නොගිලිහි ආපහු හිත බම දකුණට ගන්න නම් අසත්‍ය පිළිබඳව දැනගත්තයි කියලා කනගාටු වෙන්න නරකයි. මට නොසැලී ඉන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා බලන්න ඕන. සතිය පිළිබඳ සතිය තියෙන වෙලාවේදී දැනගන්නකොට අපිට නොසැලී ඉන්න පුළුවන් අපි සතුටු වෙනවා. හිත පිට ගියයි කියලා දැනගත්තට පස්සේ නොසැලී ඉන්න පුළුවන් ගතියක් මගේ හිතේ තියෙනවද? මට ඒක කරන්න පුළුවන්ද? අඩු ගන්න සද්ධාවෙන්. නැත්නම් වීර්යයෙන්. මෙන්න මේකට උත්සාහ කරන බැලුවොත් ඒ යෝගාවචරයාගේ මේ කල අලකලංචයට කරදරයට කම්මැලි මේ පටලැවිල්ලට තිබිච්ච ආකල්ප වෙනසක් සිද්ධ වෙන්න වෙනවා. මේක වැරද්දක් මේක පාපයක් මේක හිත පිට යamak කියලා විදිහට ගන්න වෙන්නේ. මේ වෙලාවේදී කම්පා නොවි. හිත සලා ගන්න නැතුව මේ පිට ගිය බව දැනගෙන මට එමේට ආපහු ගෙනලා සක්මනේ තියන්න පුළුවන්ද කියලා බලාගෙන අපි හිතමු දවසක් අපි කරන ප්‍රයත්නයේදී අපිට පුළුවන් උණයි කියලා. පරියංග භාවනා කරනකොට ඕන්න හිත යනවා හිතවිලි දිගේ. ඔන්න හිත යනවා සද්ද දිගේ. ඔන්න හිත යනවා වේදනා දිගේ කියලා හිතමු. නිතර සක්මන් කරනකොට අර වගේ සතෙක් දුවනවා නැත්නම් දොරක් වහන මොකක් හරි වෙනවා. එතකොට හිත පිට යනවා. පිට ගියාට පස්සේ අපි යම් තැනකදී කවදා හරි මොකද්ද නොදන්න ධර්මතාවයක අපි දැනගන්නවනේ දැන් සතිය නැති බව. දැනගත්තට පස්සේ අපිට යම් වෙලාවක තමන්ට තමන් සාප කරගන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව හිත සලා ගන්න නැතුව ආපහු පරියන්කේදී නම් ආනාපානෙට එහෙම නැත්නම් සක්මණේදී නම් වම දකුණට ගේන්න පුළුවන් නම් මේ යෝගාවචරයට මෙන්න මේ වෙච්ච සිද්ධිය මෙන්න මේ විදිහට සාධාරණීකරණය කරන්න ඕන. එකක් තමයි සතියෙන් ඉඳලා හිත පිට කැඩිච්ච අවස්ථාව එක. ඊට පස්සේ අසතියෙන් ඉඳලා ආය ආරමුණට ගේන අවස්ථාව දෙක. එතකොට මේකේ සතියෙන් ඉඳලා හිත පිට යෑම ඉතින් එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒක හිතේ තියෙන නොසන්ඩාලකමට සිද්ධ වෙනවා. මේකට ඉතින් අපි කනගාට වෙනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒක හැටි තමයි. නමුත් අපි කවදාද සතුටු වෙන්නේ? අසතියෙන් ඉන්නකොට දැනගන්න පුළුවන් ගතියක් දැන් මගේ හිතේ තියෙනවායි කියලා. අසතියෙන් ඉන්නකොට දැනගන්න පුළුවන් වුණාට පස්සේ හිත සලා ගන්න තුමට අපව ගේන්න පුළුවන් එක මම සතුටු වෙනවද? මම මේ හිතේ ඇති වෙච්ච මේ අලුත් ගුණය මම හඳුනා ගන්නවද කියලා බැලුවොත් බුදුහාඳුර එකක් සහතික වෙනවා බුදුබණ අහපු නැති කෙනාට කවදාකවත් මේ සතුට ලැබෙන්නේ නැහැ කියලා කියනවා. බුදුබණ අහපු කෙනාට තමයි තේරෙන්නේ සතිමත්ව ඉන්න වෙලාවේ සති බව දැන සතියෙන් ඉන්න බව දැනගන්නට දස දහස් ගුණයකින් වටිනවා අසතියෙන් ඉන්නකොට අසතියෙන් ඉන්න බව දැනගැනීම. මේ තමයි අපේ ඉස්සල්ලාම අපි මේ ගඟ දිගේ ඉහළට පීනන්න ඉගෙන ගන්න හැටි. ඉතින් මේක සාමාන්‍ය ලෝකයා දකින්නේ අලකලංචයක් විදියට, කම් කාලකන්නිකමක් විදියට, වැරදිල්ලක් විදියට, පෙරදිල්ලක් විදියට, හිත පිට යෑමක් විදියට. ඔය හිත පිට යන එකේ කනගාටු වෙන්න ඕන නම් කාරණාවක් තියෙනවා, සතුටු වෙන්න ඕන නම් කාරණාවක් තියෙනවා. බුදුබණ අහපු නැති කෙනාට ධර්මයේ හරියට යෝනිසමකාරයෙන් කල්පනා කරපු නැති කෙනාට හිත ආපහු අරමුණට ගන්න වෙලාවේදී ඇති වෙන මේ සිද්ධ වෙන දේට සාදු කියා ගන්න සමාදම් වෙන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් කාදාක සති ඉන්ද්‍රිය සති බලයක් වාට කාදාකපත් වෙන්නේ. සති ඉන්ද්‍රිය සති බලයක් වාටපත් වෙන්නේ ප්‍රමාදේ වැටෙනවා කම්ප වෙන්නේ නැහැ. ප්‍රමාදේ වැටිච්ච වාදන ගත්තා එහෙමීට ආපහු ගෙනල්ලා මේ තොටිලින් එළියට පයින් බබා දැක්කට පස්සේ අම්මා ආයෙත් ගෙනල්ලා ඒක ආයෙත් තොටිල්ලේ තියෙන උට ගහන්න යන්නේ මොකද මේ තොටිල්ලෙන් පණින්නේ ඔගේ සෞඛ්‍ය සම්පන්නකම නිසා එනතු මේ මේ අම්මට විරුද්ධ කරන එකක් නෙවෙයි. ඕක බුබ්බඩේක් නම් බම්මණේක් නම් තොටිල් නැගිටින්නෙත් නැහැ කහමදාම එතන කොර වෙලා ඉන්නවා. හයිය තියෙන දරුවා කවදාකවත් තොටිල් හිර කරන්න බෑ. ඒක අම්මා දන්නවා. මේ භාවනා කරන යෝගාවචරය දන්නවා යම් තැනකට භාවනා දිනුනට පස්සේ හිත පුදුම විදියට හිතවිලි වැඩි වෙන්න පටන් ගන්නවා. අමතරයක් තේරෙනවා. සද්ද වෙනකට වැඩිය කනේ පීටි ගන්න සද්ද එනවා. ඇඟේ කවදාකවත් නැති වේදනාවක් වගේ බත්තලිය උතුරනට වගේ කොච කොච කොච කොච ගාලා ඉන්න පටන් ගන්නවා. වැස්ස වේලාවක වතුර වැටෙන්න වතුරට දියකඩකට වතුර වැටෙන්න වගේ උදුමාකාර වැඩ වගේක් පේනවා. හොඳට කරවිච්ච රබලකට කබලකට අබමිටක් දැම්මා වගේ සුටු සුටු සුටු ගාලා පුපුරන්න පටන් ගන්නවා. නැත්තම් පොරි පුපුරන්න වගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් මේක සාමාන්‍යයෙන් සති ඉන්ද්‍රිය සහ සති බලය කියන එකේ වෙනස දන්නේ නැති එකන හිතනවා අයියෝ මට ඉස්සනම් එක දිගට පවතින කීකරු සතියක් තිබ්බා දැන් සතියක් නැහැ සමාධියක් නැහැ මොකද්දෝ වෙලා මේ ඇඟට මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඒක කලබල කරගන්න. ඉතින් එතෙන්දී යෝගාවචරයට පුළුවන් නම් මේ සතිය සති බලයක් වෙනවයි කියලා කියන්නේ නිකන් තටමලා වෙන දෙයක්වත් පතලා හිතන දෙයක්වත් පින් කරලා එන එකක්වත් නෙවෙයි ශිල්පීය ඥානයකින් ගොඩගත යුතු එකක්. නැත්නම් භාවනා කළ විතරක් කරන්න බෑ. සුතමේ ඥානෙ අත්‍යවශ්‍යයි. ඒක හරියට මේ වෙලාවට යොදන්නත් අත්‍යවශ්‍යයි. දෙක යොදපු දවසේ බුදු වුණා වගේ සන්තෝෂයක් ඇති වෙනවා. මේ ධර්මේ කවදාකවත් වයසට යන එකක් නෙවෙයි. ධර්මේ සජීවී. අපි හරියට මේ වෙලාවදී ඒක දැනගත්තොත් සතියේ ඉනකොට හිත පිට යන්නත් ඕන තරම් අවස්ථාවක් තියෙනවා. හිත පිට ගියාට පස්සේ ආපහු සතියට එන්නත් ඒ හා සමානම අවස්ථාවක් තියෙනවා. අන්න ඒකදී හිත පිට යන්නේ ගැන පශ්චාත්තාප වෙන්න එපා. ආපහු හිත පිට ගියක මට ගන්න පුළුවන් ඒක නොසැලී ඉන්න එකයි බුදුහාමුදුර අපිට පිටට තට්ටු කරලා දෙන ආධාරය. ආදර්ශය. විශේෂයෙන්ම සාරිපුත්‍ර ස්වාමීන්ගේ වචනින්ම කියලා තියෙනවා පමාවේ වැටුණට නොසැලෙන මනසක් ඇති කරගන්න කියලා. ඉතින් මේක කියලා දෙන එක හරි අමාරුයි. කමඨාන් සුද්ධ කරනකොට බොහෝ විට මේකට අවස්ථාව ගන්න වෙනවා. එනිසා ධර්ම දේශනාවකදී කියන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවකදී මතු කරන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ මොකද්ද? ඕනම සිද්ධියක ඕනම සිද්ධියක හොඳ නරක දෙක 150 50 තමයි. මේ ලෝකේ කිසිම සංසිද්ධියක් නැහැ හොඳ හෝ නරක. ඕක හැමදම කක්ක තමයි. කොන්නක හොඳ පැත්ත විතරක් බලන එක තමයි බුදුහාමුදුර අපට කියලා දීපු තියෙන්නේ. මේකේ මෛත්‍රිය මෛත්‍රී භාවනා ගැන අර්ථකථනය දෙනකොට සරුවචනසේ සමාහලාට මේ කියනවා සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි ඉදවඤ්ඤස භික්ඛුන උත්තරින් අපඩේ විඤ්ඤාන්තස්ස කියලා. මහණෙනි මේ සිද්ධියක් වෙනකොට ඒකේ තියෙන සුභ පැත්ත විතරක් බලන් ඉගෙන ගනි. රහත් වෙනකම්ම ඒක උඹට මෛත්‍රී භාවනාවක් වෙයි කියලා. බලන්න අපේ ජීවිතය දිහා බලන්න අපි උදේට හැන්ද වෙනකම් බලන්නේ මොනද අනුන්ගේ වැරදි තමන්ට වැරදිච්චෙව්වා ප්‍රවෘත්ති කියලා මොනවද ලෝකේ කියවන්නේ හැම තැනම වෙච්ච දූෂණ අපරාධ සහ භයානක සිද්ධි. පත්තරේ පුරෝල තියෙන්නේ මොනවද? සමාජ විසින් නොවිය යුතු නරක දේවල්. ටෙලිවිෂන් එකේ දූවගෙන ගිහිල්ලා බබා හම්බෙන්න ඉස්සලා මේ තිඹිරිගෙට ගිහිල්ලා හරි ෆොටෝ එක පෙන්වන්නේ මොනවා හරි කුණු හරපයක් තමයි. ওই ටික බලන්නේ අපිට පුදුම ආසාවක් තියෙනවා. මට මතකයි මම නිල්ලඹ ඉන්න කාලේ මට උදව් කරපු මහත්තයෙක් හිටියා ඒ මහත්තයා කියනවා එයා හරි ප්‍රසිද්ධයි තිරිසං කතා කියලා බුදුහාමුදුරන දෙතිස් කතාවල් නොකල යුතු කතා කල යුතු කතා 10ක් තියෙනවා නොකල යුතු කතා 32ක් තියෙනවා ඒවට වැටෙන්නේ මේ හොරුම් පිළිබඳ කතා රජුන් පිළිබඳ කතා කුමාරි කුමාරිකාවන් පිළිබඳ කතා අපරාධ පිළිබඳ කතා, සුලිසුලම් පිළිබඳ කතා ඉතින් ලයිස්ට්ුවක්ම ਸਰවඥාන්සේ දීලා තියෙනවා. එයා කියනවා අද හොඳම ප්‍රසිද්ධ නැත්නම් ජාත්‍යන්තර මට්ටමටපත් වෙච්ච ඕනම පුවත්පතක් වුණොත් ওই 32ට එක එක සබ් එඩිටර්ස්ලා ගන්න ඉන්නවා කියලා. දයන කුමාරි ගැන හොයන්න වෙනමම සබ් එඩිටර් කෙනෙක් ඉන්නවා. ලෝකයේ යුද්ධ ගැන හොයන්න වෙනමම කෙනෙක් ඉන්නවා. ආර්ථිකයේ වෙන මේ මේ ඉහළ පහළ යනකොට වෙනම කෙනෙක් ඉනවා 32ම හරි ගියාට පස්සේ අපිට පත්තරේ බඩ පිරෙනවා. මෙහෙව් එකේ බුදුහාමුදුරුවෝ කියන මේ දේක හොඳ පැත්ත බලන ගතිය කියන එකද පච වෙලා තියෙන්නේ. ඒක හිතන්නේ නිකන් මේ අපි නිකන් කිහිල්ල කිචි කවාගෙන hina හරින්න හදනවා වගේ කියලා. තමන්ම කිසි කවා ගන්න හදන වැඩක්. නුඹ සරුවච්චන්හන්සේ දන්නවා හිතක් කවදාක කොට ගන්න බෑ ওই ලෝකයා සහ ජනමාත්‍ය අපිට පෙන්වන්න හදන වැරදි දකින්න පැත්තේ. එනිසා දෙචිස් කතාවෙන් අයින් වෙලා හරි දේ දකින්න. එහෙම නැත්නම් සතුටු වෙන්න පුළුවන් කාරණාව දැකීමට සරුවච්චන් දේශනාවේ මෛත්‍රී අර්ථකථනය දෙන්නේ සුභ පරමාහං කියන එක. සතියත් හැම වෙලාවෙදීම වෙන ඕන වැරද්දක් තුලින් තියෙන අඳුරු හැම වඳුරු රේඛාව වලාවකම තියෙන රිදි රේඛාවට ඇඟිලි දික් කරනවා. ඉතින් මේක නැති ඇත්තෝ මේක පුරුදු කරපු නැති ඇත්තෝ හැම වෙලාවෙම දකින්නේ Tamange වැරදි මනසට කවදාකවත් බෑ අනුන්ගේ හොඳක් දකින්න එයා දකින්නේ අනුන්ගේ වැරදි තමයි. ඉතින් මේක භයානක පැතිරෙන බෝහින රෝගයක්. විශේෂයෙන්ම ජනමාධ්‍ය දියුණු වෙන දියුණු වෙන මේකෙන්ම තමයි මේගොල්ලෝ අපිව කොක්ක දාගන්නේ. නාසලනුව දාගන්න. ඉතින් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපේ දැනුම පුළුවන් තරම් මම දැන් මෙතන කියන එකට අරගෙන හිත පිට යන්නේක කමන්නේ. හැබැයි හැම පිට යන වෙලාවකම ඇතුළට ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා අපි. ඇතුළට ගැනීම සතුට වෙනවා නම් ඒක ලිතල නොසලී ඉන්න පුළුවන් වුණා නම් මේක හොඳට නිකන් සාමාන්‍ය අපේ බහුසුත භාවය සඳහා කියතකි සති ඉන්ද්‍රිය සති බලයක් බාටපත් වෙනවා. දැන් අපි යන්න ඕනේ එහෙනම් සති බලය කොහොමද සති බොජ්ජංගයක් බාටපත් වෙන්නේ කියලා. බොජ්ජංගයක් බාටපත් වුණාට පස්සේ මේවත් ඇත්තටම කෙලින්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනේ මේක අවුරුදු 2600ක් මේක කරනකොට කරනකොට ඇති වෙච්ච දේවල් වලින් ඔය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හෝ එනතම් පසු කාලින අටුවාචාරින් වහන්සේලා පෙන්නපු හරිය. ඉතින් බුදුම ස්වාමීන් වහන්සේලා මේ බොජ්ජංග ගැන කතා කරනකොට කියන්නේ ඒ යෝගාවචරයා සති බලය සති බොජ්ජංගයක් වඩපත් උනායි කියලා දැනගන්නේ ඒ සතිය ධම්මවිජයෙන් වෙන් කළ හඳුනගන්න යාට පුළුවන් එතකොට. ඒතර සතිය තියෙන හිත Tamanට කර දෙන කෘත්‍ය මොකද්ද කියලා යදාන්න. සතිය නැති වුණොත් ඒක තනවා වඩන්න අවශ්‍ය කරන ආසන්න කාරණාව දාන්න. ඒ වගේම සතිය මයි ළඟ තියෙනවද නැද්ද කියලා වටහා ගැනීමේ කාරණාව තමන්ගෙම ක්‍රම සහ විදිහෙන් තේරුම් ගන්න. ඒ නිසා අපි අර එක දවසක් සතිපට්ඨාන ගැන කතා කරා වගේ සතියේ තියෙන ලක්ෂණය වශයෙන් පෙන්වන්නේ මත විට පොළාපයින් ගතිය නෙමෙයි යමකට වැටිච්චාම ගිලා බහින ගතිය. ඒකට ප්‍රවිෂ්ඨ වෙන ගතිය, ගෙවා දින ගතිය. දෙක තමයි සතියක් එළඹුණා නම් සම්මෝසාව නැහැ. මේ ආස්වාසියද ප්‍රස්වාසියද කියලා කලකොලයක් නැහැ. මේ වමද දකුණද කියලා කලකොලයක් නැහැ. දන වමමයි දකුණ නෙවෙයි කියලා හොඳටම දන්න. ආස්වාසියමයි ප්‍රස්වාසිය නෙවෙයි කියලා දන්න. එහෙම නැත්නම් සමානලට අපි තුමු ආස්වාස ප්‍රස්වාසිය හොඳටම සංසිඳිලා දන්න මේක සද්දයක්වත් වේදනාවක්වත් හිතවිල්ලක් නෙවෙයි. හිත පිට ගිහිල්ලා නැහැ. හිත තියෙන්නේ සතිය බව දැන් නැත්තම් සුද්ධ කරලා දැනගන්න පුළුවන්. ඒ වගේම දන්නවා ඒ වෙලාවේදී Tamanට වැටහෙන ආකාරය වශයෙන් තියෙන තියෙන්නේ තමයි යම් අරමුණකට මුණ දාන්න ඕනේ කියලා හිතුවනම් දැන් ඒකට මුණ දාලා ඉන්න බව. විශේෂයට අරමුණට දැන් මුණ දාලා ඉන්න බව හොඳට තේරෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් අරමුණෙන් පිට ගිහිල්ලා නැහැ. සද්ද වේදනා හිතිවිල්ල වල වන්මත් වෙලා මල්මත් වෙලා නැති බව දාන. ඒක නිසා අරමුණේ එකම අරමුණක් මම විතර බලාන යනකොට අරමුණේ පරිණාමේ විපරිණාමේ රූපාන්තරනේ හොඳට දැක් ගන්න පුළුවන් මොකද අරමුණේම හිත හිටිනවා මේ සඳහා කොහොමද මේක තනවා වඩාගත්තේ මොකද්ද කැටුණුත් අය හදන්න ඕන කියලා ඒකට හේතු වෙච්ච මුල් අර කාය ආදී සතර සතිපට්ඨානෙම තමයි මේකට හේතුනේ නැත්තම් ස්ථිර සංඥාවක් ඇති කිරීම තමයි හේතුනේ කියලා වැටුණයි කියලා අඬන්න යන්නේ ආයෙත් ඒක තනවා වඩන්න හදනවා මිසක්කා නැති වෙච්ච එක ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඊගාට හදන්න තියෙන දේ දාන්න. ඉතින් මෙන්න මේ විදිහට සතිය පිළිබඳව සෑහෙන ඒකේ මායින් සීමාවල් දැනගෙන කටයුතු කරනකොට ඒ යෝගාවචරය සතිය තහවුරු කිරීම සඳහා කරන්නේ ස්ථිර සංඥාවක් ඇති කරන්න උත්සාහ කරන එකයි. මෙන්න මේ ස්ථිර සංඥාවක් ඇති කිරීමට ගන්න උත්සාහය කියන එක භාවනා ලෝකේ කියන්නේ මෙනෙහි කිරීම කියලා. වම දකුණ දෙක අතර පටලවිල්ලක් එනවනම් වම වෙලාවේ වම කියලා මෙනෙහි කරන්න දකුණ කියලා දකුණ මෙනෙහි කරන්න. සල්ලක්ෂණය කියන පදේ මේකට පාවිච්චි කරන සලකුණු කිරීම. ඒ සංඥා විශ්ත කරනවා. ඉතින් එතකොට අපි හිතමු භාවනා කරන කෙනෙකුට නිතර නිතර යෝජන චෝදනා කරනවා අනේ ස්වාමීන් වහන්සේ භාවනා කරන මගේ හිත පිට යනවා සද්ද හිතවිලි වැඩි කියලා. ඒ සාමාන්‍යයෙන් කියන්නේ යෝගාවචර කතා කරලා වේදනා නෙවෙයි ශබ්ද නෙවෙයි හිතවිලිමයිද කියලා හොඳට වෙන් කරලා තේරුම් ගන්නයි කියන්නේ. මගේ හිත උගාක්ලාට කන්නේ හිතවිලි වලටමද කියලා නැවත නැවතත් භාවනා කළම ඒක තහවුරු කරගන්න කියන ඉස්සලා. තහවුරු කළ හිතවිලිම නම් ආස්වාද ප්‍රසවාස ගම මෙනේ කරන ගමන් ගණන් කරන්න පටන් ගන්න කියනවා. මේක තමයි උපක්‍රමය. හැබැයි ඊට ඉස්සලා දැනගන්න ඕනේ මට තියෙන ප්‍රශ්නේ හිතවිලි කියලා. ඒකෙදි කරන්නේ අර හිත හිතවිලි දිගේ ආයාල යනවා වෙනකොට අරමුණේම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ගණන් කරමින් හිත නැවත නැවත ඒ ව්‍යාවෘත කරන එකයි. එතකොට සතිය පිටාන තියෙන අවස්ථාව වැඩි හිත පිට යන තියෙන අවස්ථාව අඩුයි. මෙන්න මේ විදිහට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යන කෙනාට අර අරමුණේ කිඳා බස්සන ගතිය එnde ende ende වැඩි වෙනවා. අරමුණේ කිඳා බහින ගතිය වැඩි වෙනකොට මේ විතක්කේ නම් වූ මෙනෙහි කිරීම කරනවා නම් ਵਿਚාරයට හොඳ ඉඩක් හම්බ වෙනවා. ඒ නිසා මේ බොජ්ජංග ගැන කතා කරනකොට අපිට ටිකක් විස්තර කතා කරන්න අවස්ථාවක් සැලසෙනවා කොහොමද මොකද්ද මේ භාවනාදී විතක්කේ කියලා කියන්නේ මොකද්ද ਵਿਚාරේ කියන්නේ සමත භාවනාදී අපි දන්නවා ධානාංග වශයෙන් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා ප්‍රසිද්ධයි විපස්සනා භාවනාවේ මේක සිද්ධ වෙනවා විතක්කේ කියලා කියන්නේ අපි වාඩි වෙලා ආනාපාන භාවනා කරනවා නම් ආස්වාස වෙලාදී ආස්වාසයටම හිත නංවන විදිහට අපි කටයුතු කරනකොට කියනවා අරමුණට හිත නංවන කියනම් විත්තක්කේ කියලා. ආස්වාස වෙලාදී ආස්වාසයට හිත යන්න ඕනේ. ප්‍රස්වාස වෙලාවේදී ගිය ආස්වාසය ගැන පමා වෙන්නේ නැතුව හිත මෙහෙවන්නේ නැතුව ප්‍රස්වාසයටත් ඒ වගේම හිත යන්න ඕනේ. වම තිනුට වමේ තියෙන්න ඕනේ දකුණ තිනුට දකුණ තියෙන්න ඕනේ. මේ විදිහට එන එන අරමුණට අරමුණ හිත මෙහෙවීම නැංවීමට කියන විතක්කේ කියනවා. ਵਿචාරය කියලා කියන්නේ ඒකේ රස බලන එක. මගේ හිත ආස්වාසයට ගියා නම් ප්‍රස්වාසයෙන් වෙනස්ව ආස්වාසයට පමණක්ම ආවේනික වූ ආස්වාසයේ සෝ ලක්ෂණය නැත්තම් අත්‍යන්ත ලක්ෂණය මොනවද මම අතගාලා ඉන්නේ දැක දැනගන්නේ මොනවද අත් විඳින්නේ මොනවද අත් දකින්නේ මොනවද ඒ වාගේම අවදි භාවයකින් ਵਿਚාරේ වැඩ කරන්න ඕනේ ප්‍රස්වාසයට ප්‍රස්වාසය වෙනස් වෙන්නේ කොහොමද මේ නිසා විතක්කයකින් හිත අරමුණට නැංගුවා නම් ඒක නිකන් එන්නේ නැතුව ගිය අරමුණ අත ගාලා ස්පර්ශ කරලා එනවාට කියන ਵਿਚාරය කිය. මේකට අටුවාචාරින් වහන්සලා උපමාවක් දෙනවා දෙකක් දෙනවා. එකක් තමයි බඹරා මලේ වහන එක විතක්කේ නම් බඹලයි පරාගමත ඇවිදීමේ පරාගය එකතු කරන එක ਵਿਚාරේවා. ඌ යන්නේ මලට අපි හිතනට මේ ප්‍රේම කරන්න නෙවෙයි ඌ යන්නේ පරාග ගේන්නේ. ඌ යන්නේ මල් පැණි ගේන්නේ. ඒ නිසා වැහුවල් වැහලා නිකන් මලෙන් මලට යන්නේ නැහැ එයා. එයා පැසට පරාගය එකතු කරනවා හොඬේට මීපැණි එකතු කරනවා. ඒ නිසා මලට නැංවීම බැහිම මලට ඇවිල්ලා බහන එක විතක් එන මලේ පැණි රොන් එකතු කිරීම ਵਿਚාරයි. එහෙම නැත්නම් ගාන්ටාරයකට ගහන එක විතක්කේ නම් ඒ ගාන්ටාරට ගැහුවට පස්සේ නගින කිංකිණි නාදයට කියන ਵਿਚාරය කියලා. ගාන්ටාර ලෝහේ තියෙන විශේෂ ගුණයක් ඒකට තට්ටු කරපුවාම එම් ගාල සද්දයක් යනවා. ඒකෙන් කියත හැකි මොන જાති ලෝහයක්ද කියලා. ඒ වගේ අරමුණට හිත නැංගුවාන ඒකෙන් ඇති වෙන අත්දැකීමක් විදිහට කියන ਵਿਚාරය කියලා. මෙන්න මේ සතියේ තියෙන්නේ අරමුණට නැංවීමේ රසය වෙන අතර ඊගාවට තියෙන බොජ්ජංග ධර්ම කියන ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ මේ රස විඳින එක තමයි. නිසා ධම්මවිචේ කියන්නේ සංකප්ප කියලා ඉදිරිපත් කළා තියෙනවා. සම්මා සංකප්ප කියන පදේ තමයි ධම්මවිචේ නැත්තම් කියන්නේ මිච්ඡා සංකප්ප. ධම්මවිචේ තියෙනවනම් සම්මා සංකප්ප වෙනවා. සංකප්ප කියලා කියන්නේ ਵਿਚාරය. ගිය අරමුණ පිරිමැදලා බලන. ඒ නිසා යම් කිසි කෙනෙකුට සතිය යම් ප්‍රමාණයකට ඇති කෙරුවනම් කර්මස්ථානාචාර්යවරු ගුරුවරු කියනවා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් හොඳට විමසුන්න ඕනේ යොදලා වෙනස බලා ගන්න. වම තියෙන එකෙන් දකුණ තියෙන එකට හොඳට විමසුන්න යොදලා වෙනස බලා ගන්න. වෙනස බැලුවේ නැත්නම් ඒ ගියකින් ඇත්තට ප්‍රෝජනේ කඩුයි. එනිසා හොඳට මේ දෙක කැඳේ ගල බේරුවා වගේ වෙන්කොට දැනගැනීමේ ශක්තියට කියනවා විචාර බුද්ධිය කියලා නැත්නම් ධම්ම විචේ කියලා කියනවා මේකටම මීමන්සන බුද්ධිය කියලා කියනවා. ඔයතර සතර ඉර්ධිපාද කියනකොට ධම්ම මේ මීමන්සන මීමන්සා ඉද්ධිපාදේ කියලා කියන්නේ විමසුම් නුවණ. විමසුම් නුවණට ඉස්සෙල්ලා අපි අරමුණට හිත නැංගා මේ අරමුණේ තියෙන බව දන්නවා. ඒ අරමුණේ විශේෂ රස බලන්න නැතුව බඹර ගිහිල්ලා මීපැණි ගන්න නැතුව පරා ගන්න නැතුව ආයෙන්න දෙන්න එපා. ගිය දේ අතගාලා ඉන්න. ආන මේ දේ යෝගාවචරය විසින් කළ යුත්තක්ද යෝගාවචරයට කෙරෙන එකක්ද කියන එක බොහොම සූක්ෂම ප්‍රශ්නයක්. මෙතනදී බහුසුත භාවය උදව් කරනවා. Taman දන්නවනම් මේ අරමුණට නැවත නැවත හිත නංවන්නේ. මොකද ආස්වාසයට නැවත නැවත හිත නංවන්නේ. ප්‍රස්වාසයට හිත නැවත නැවත නංවන්නේ. කාරණ රාශියක් ආනිසංස තියෙනවා. එකක් තමයි ආස්වාද ප්‍රසාද දෙකේ ඉන්නවනම් රාග ద్వේෂ මොහ පැන නගින්නේ කෙලෙස් නැති නිසා යම් අරසාවක් තියෙනවා දෙක ධර්ම ඕජාව කියලා එකක් තියෙනවා ධර්ම රසය කියලා එකක් තියෙනවා ධර්ම විචය කියලා එකක් තියෙනවා ඒකට නම් අපි මොනවාරි ධර්මතාවයක් නැත්නම් අරමුණක් කරන එකට විනිවිදලා බහැලා ඒක රස බලන්න ඒ නිසා අපි සියලු රූප බැලිලා අතහැරලා, සද්ද ඇහිලා අතහැරලා, ගන්ධ රස අතහැරලා ආනාපානට විතරක් හිතනං වල ආනාපානයේ ලෝකේ තියෙන වැද්දගත්ම දේ විදිහට සලකලා ආස්වාසේ ආස්වාසේ රස බලන. ප්‍රස්වාසේ රස බලන. ඒ රසය සටහන් සහ ආකාර වශයෙන් දෙවිදියකට වෙන්න පුළුවන් කියලා පසු කාලීනව මේක විස්තර කරලා තියෙනවා. ආස්වාසේ පේන්නේ අපිට ඔන්චිලාවක් ඉස්සරහට පැද්දෙනවා වගේ නම් නිකන් සටහනක්. ඒ නැත්නම් ආස්වාසය දොරක් ඇරෙනා වගේ පේන. ප්‍රස්වාසය කියලා කියන්නේ දොර වැහෙනවා. ඉස්සරහට ගෙවන්චිලා පස්සට එනවා. අන්නේ විදිහ අපි සමාහට උපමා අලංකාර ස්වරූපයෙන් මේ කතා කරනවා. ඒ උපමාව හොඳට බලන බලන බලන ඉන්නකොට ආස්වාස කියන්නේ ඔන්චිලා ඉස්සරහට පැද්දෙනවා පස්වාස කියන්නේ පස්සට පැද්දෙනවා. මේක දිගටම බලන ඉන්නකොට එන්නේ එන්නේ ඔන්චිලාව තැම්පත් වෙනවද නැත්නම් වේග කැවෙනවද කියන එක ඉබේම එන්නේ එන්නේ සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ විමසුන් නුවණ වඩ වඩා තොන්චිලාවත් එක සුවද වෙලා එයම කෙරේ මුණට මුණ දාගෙන බලන ඉනකොට මේ ලකුණු දකින්න පටන් ගන්නවා. අන්න ඒ නිසා සුතමේ ඥාන ඇති කෙනා අරමුණට මට හොඳට අද භාවනා කරුවා මට නම් හරි සනීපෙට භාවනා කියලා කියන්නේ එයා කියන්න හදන්නේ අද මට හම්බෙච්ච විවේක නිසා මට ආස්වාසය වෙනදටත් වැඩිය මේ මේ ලක්ෂණ දැක ගන්න හම්බුණා. ප්‍රස්වාසය මේ මේ ලක්ෂණ දැක ගන්න හම්බුණා කියලා අර අවස්ථාව හම්බෙච්ච ලාදී හොඳයි, සැපයි, ආලෝකය පහළ වුණා, සැහැල්ලුව පහළ වුණා නෙවෙයි කියන්න තියෙන්නේ. පහළ වෙච්ච ආලෝකය, පහළ වෙච්ච සනීපේ සනසිල්ලේ කොච්චරක් ආස්වාස විනිවිද බැලුවද? කොච්චර ප්‍රසවාස විනිවිද බැලුවද කියලා සතිය පිහිටියා නම් ඒ සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේට තල්ලුවක් එන්න ඕන. මෙන්න මේකට සුත්තමේ ඥානය අවශ්‍යයි. සුත්තමේ ඥානය නැත්තම් ආ උංග වෙලාවක් මං ආනපන හිටියයි කියලා ආවට ඒ ಗುಣ රසයක් විශේෂයක් ලබන්නේ. ඒ නිසා යෝගාවචරය අඩුගානේ දකින අරමුණ සටහනක් ස්වරූපයට හෝ ඒකේ ආකාර වශයෙන් හෝ දකින්න උත්සාහ කළොත් ඕක සාමාන්‍ය භෞතික විද්‍යාව කියලා අපි කියන්නේ. භෞතික විද්‍යාව ටික උගන්වනවා. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ භෞතික විද්‍යාව උගන්වන සටහන් ආකාරතියෙදී නැවත නැවතත් හොඳට බලබලා හිටියොත් එක සටහන දෙසිතයක් පේන්න තියෙන තරම් මේක වෙනස් වෙන සුළුකම්. ආකාර ලක්ෂාකාරයකට තියෙන විවිධාකාරයෙන් තියෙන බව දකින්න නම් මේ අරමුණ තුලම සියල්ල නිවන තියෙනවා. සියලුම සතිපට්ඨාන තියෙනවා. සියලුම වෝජ්ජංග ධර්ම තියෙනවා කියලා සාතරෙන් බැලුවොත් ඒක ආස්වාසයක් ඇතුලේ ආස්වාස 100ක් හමාරක් දකි. ලක්ෂයක් හමාරක් දකි. ප්‍රස්වාසයක් ඇතුලේ ප්‍රස්වාස දහස් ගණන් දකි. ඉස්සෙල්ලා අපි ආස්වාස ප්‍රස්වාස දෙක අතර ගැප් එක හිදස දැක්කොත් ආස්වාසයක් ඇතුලෙත් ආස්වාස ආස්වාස පුංචි පුංචි ඇතුලේ ගැප්ස් හිදස් ලක්ෂ ගණක් තියෙනවා. ප්‍රස්වාස ඇතුළේ ප්‍රස්වාසයේ හිදස් ලක්ෂ ගණක් තියෙනවා. ඒක හරියට උස බෙඩ් ගොඩ නැගිල්ලකට අපි අඩියෙන් අඩිය පඩියෙන් පඩිය පඩියෙන් පඩිය ගොඩ ගවි යනවා වගේ. ඊට පස්සේ ආයෙත් අර පෙළටිගේ පල්ලෙහාට එනවා වගේ. ඉස්සෙල්ලම ලැබෙන එක පාරට ආශ්වාසයක් කරන ප්‍රශ්වාසයක් කරනවා. හොඳට විස්තර කරලා බැලුවොත් හදිස් චීන කන්නඩියක් දාලා බැලුවා වගේ ඒකේ විස්තර පේනකොට ඒක ආශ්වාසයක් ඇතුලේ එක වැඩක් නෙමෙයි ආශ්වාස රාශියක් තියෙනවා. ප්‍රසවාසයක් කරන ප්‍රසවාස රාශියක් තියෙනවා හරියට කියනවා නම් කාටුන් චිත්‍රපටයක් අරගෙන ඒක වේගෙන් ක්‍රියාත්මක කරුවොත් මිනිස්සුගේ අතක් කුසනවා වගේ පේනවා. නමුත් ඒක හොඳට වේගය අඩු කරලා බැලුවොත් ඒ අතරමැද රූප රාමු 10ක් 15ක් දුවලා තියෙනවා. ඒ සෑම රූප රාමුවක්ම තියෙන නිශ්චල ඡායා. අර ඒකාකාර වේගෙන් කරපනකොට අර නිශ්චල ඡාලා අතර චරණ චිත්‍රයක් ලැබෙනවා. ඒ මතක තියාගන්න ඕන හැම නිශ්චල ඡාය දෙකක් අතරමැද අන්ධකාරයක් විහිදුවන නිසායි ප්‍රොජෙක්ටර් එකකින් අන්ධකාරයක් විහිදුවන නිසායි මේ චිත්‍ර තරණ චිත්‍රයක් බාටපත් වෙන්නේ. අපිට පේන්නේ රිදිතිරේ දිගටම එළිය වැටලා තියෙනවා වගේ. හොඳට පේනවා ඒ ප්‍රක්ෂේපණයෙන් තම ප්‍රොජෙක්ටර් එකේ බැලුවොත් අපි 50 කින් අන්ධකාරය. පේන ආලෝක ටික දෘෂ්ටියේ පැවැත්ම නිසා අපිට පේනවා මිනිස්සෙක් අත උසන වගේ. ඒක මොකක්වත් අත උසන් දෙයක් නැහැ. මිනිස්සෙකන් ඉරි කැලි ටිකක් විතරයි තියෙන්නේ මේක. අන්න ඒ වගේ ඒ කාටුන් චිත්‍රයක් විස්තර කරලා බලනවා වගේ ධම්ම විචයේදී මෙහෙවීම ගියොත් මේ ලෝකේ කිසිම දෙයක් ඒකකයක් කියන දෙයක් නැත්නම් සියල්ලගෙම තියෙන රාශි. මිනිස් කියලා කිව්වහම මෙතන තියෙන රාශි. ඒක තමයි කය කියන්නේ ස්කන්ධ කියන එක තමයි කය කියලා කියන්නේ ඒක කන්දක්. පුටුවක් කිව්වම මේෂයක් කිව්වම ගඟක් කිව්වම මොන දේ තිබ්බත් විශාල රාශියක් තියෙන අපි එක නමක් දැම්මට පස්සේ ඒක ස්ථිරව පවතින නොසලෙන නිත්‍ය සංඥාවට හිර වෙනවා. භාවනා කරන්න ගියාම අර නිත්‍ය සංඥාව කඩලා පුංචි පුංචි පුංචි පුංචි කෑලි වලට ගත්තාම රූප වශයෙන් එක පැත්තකට ගන්නවා ක්‍රියාවලිය වශයෙන් එක පැත්තකට ගන්නවා. ඒ කිච්ච ඝන සමූහ ඝන ආරම්මන ඝන කියලා මෙන්න මේ කැඩිලා වෙදෙන්න පටන් අරගත්තට පස්සේ තමයි ධම්ම විචය හිමීට ක්‍රියාත්මක වෙන්නේ. මේකෙදී අපිට මට මතකයි 8 පන්තියේදී 9 පන්තියේදී විතර ඉස්ලාම සබන් කියන ද්‍රව්‍ය පිළිබඳ උගන්වනකොට කිව්ව මේ තෙල් කුණු වගේ දෙයක් තියෙනකොට සබන් ගෑවේ නැත්තම් තෙල් කුණු කොච්චර පිස දැම්මත් ඇතිල්ලුවත් යන්නේ නැහැ. ඒකට ලෝකයා හොයාගත්ත වටිනාම දේ තමයි සබන්. සමන් කරන්නේ මොකද අර තෙල් කුණු අංශු දෙකක් වටේ සෙවල පට්ටයක් බදිනවා. එතකොට මේ දෙක අතර තියෙන බන්ධනේ කැඩලා. තෙල් කුණු අංශු දෙකක් අතර සෙවල පට්ටයක් බදිනවා. සෙවල පට්ටේ නිසා අංශු අන්න ගලවිලා ගියාම ඒව අතර මෙතෙක් විතර ඇලෙන බැඳෙන ගතිය විස්තර වුණාට පස්සේ ඒකට බන්ධනයක් ඇති කරගන්න බැරි වෙනවා. ඒ වගේ තමයි අපි කරන්නේ මේ ස්ත්‍රියාවක් කියලා ගත්තාම පුරුෂයෙක් කියලා ගත්තාම වමක් කියලා ගත්තාම දකුණක් කියලා ගත්තාම ආශ්වාසයක් කියලා ගත්තාම ප්‍රශ්වාසයක් කියලා ගත්තාම අර සෑම පුංචි අංශුවක් වටේම සතිපට්ඨයක් බඳිනවා සතිය ටික සේවල පට්ටයක් වගේ එතකොට එකින් එක එකින් එක අංශු අංශු වෙන් කරලා බලනකොට මේක ක්‍රියාවක් නෙමෙයි මේක ක්‍රියාවලියක් බව උදාහරණයක් වශයෙන් කියනනම් ගොම්මන් වෙලාවක මද අන්ධකාරය අපි පාරේ ඇවිදිනකොට කූඹි වැලක් දැක්කොත් අපිට පේන එක වැලක් ලණුවක් වාගේ. වැටිච්ච කෝටුවක් වාගේ. එහෙම නැත්නම් මුලක් වාගේ. ඉතින් අපි හිතන්නේ ඉතින් සර්පෙක් කියලා. නමුත් අපි මොන හරි හේතුවකට ලං වෙලා බැලුවොත් ඒක නලියනවා පේනවා සර්පෙක් නලියන ස්වරූපෙට නෙවෙයි මේ එකක් පිටිපස්සේ එකක් යන රැලක් මිසක මේකේ වැලක් නැති බව. හොඳට ලං වෙලා බැලුවොත් කූඹිය පිටිපස්සේ කූඹියක් යනවා මිසක්කා. ඒකෙන් වැලක් නැහැ. අපි ඈතදී විනිශ්චය කරා නම් පේන තියෙන මෙතන වැලක් තිබ්බා, මුලක් තිබ්බා, ලණුවක් තිබ්බා, සර්පෙක් තිබ්බා කියලා. හොඳට ලං වෙලා බැලුවොත් ඒකේ එකක් නැහැ. අන්නේ ලං වී බැලීමේදී මේ දේවල් වල තියෙන ඝණය ලිහිලා ඝන සංඥා වෙනුවට රාශි සංඥාව පතු වෙන එක තමයි සති සම්බොජ්ජංගේ ඉඳලා ධම්මවිචේ සම්පොඥංගයට යනකොට සිද්ධ වෙන්නේ. හැබැයි මේක වෙනකොට හිත නිකන් හෙන ගහච්ච සෝම් පිට්ටිනක් වෙනවා. හරි පාළුවක් ගන්නවා. ඒ මෙච්චර ඝණේට හිතාන අපි හිතුවොත් උදාහරණයක් විදිහට අපි ලස්සන පිටරට ගිහලා හොඳ වටිනා පිඟානක් ගෙනාවයි කිය. පිඟාන් ගඩොල් පිඟාන. ටික දවසක් යනකොට කරේ මේ පැලිරිය ඇවිල්ලා පුපුරු ගැහුවට පස්සේ අපිට පේනවා අයියෝ අපරාදේ. මේක රස්නේට උණුසුමට අහුනාරසේ පැලිරිය ගිහිල්ලා වටිනාකම අඩු වුණා යෝලි. ඒ වගේ අපි මෙතෙක් ලස්සන පිඟානක් කියලා හිතාපු එක ලස්සන පීරිසයක් ලස්සන වීදුරු භාණ්ඩයක් කියපේක මේකේ බලනකොට හැම තැනම පැලෙයිද කියලා. හැම තැනම පැලෙයිද කියලා පුදුමාකාර බයක් පුදුමාකාර ඒකාකාරී ගතිය පුදුමාකාර නිරස ගතිය යෝගාචර තේරෙන්නේ කොහොමද ඒක එන්නේ කියලා. නිකන් භාවනාවේ පාවීම තමයි තේරෙන්නේ. නිකන් වමන යන්න කිට්ටු වෙච්චාම එන වක්කාර ගතිය වගේ. එහෙ නැත්නම් එපා වීම වගේ නිදිමත වුණා වගේ මොකද්ද හොඳු මාඳු ගතියක් එන්න පටන් ගන්නවා මේ ඇත්තටම වෙන්නේ බොජ්ජංග ධර්ම වැඩෙනවා සතිය ගිහිලා ධම්ම විචිතත් ගිහිලා නමුත් මේ යෝගාවචරයට මේ මාර බලවේගයක් වශයෙන් වංචනික ධර්මයක් වශයෙන් එහෙම නැත්නම් ෂටගතියක් වශයෙන් මායාවී ගතියක් වශයෙන් මේ බලන බලන දේ මේ වගේ පැලිර ගියා වගේ එපා වෙන ගතියක් එනවා. ඒච්චරම ඇත්තට විස්තර සහිත වැටහිලා නෙමෙයි කොහොමද ඉඳගෙන ඉන්නකොට එපා වෙන ගතිය. ඒක ආකාරي ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී යෝගාවචරයට පටන් ගන්න ආරම්භක ධාතුව මදි වීරිය ආරම්භක ඇති වෙන සතියත් මදි මෙතෙන්ද සූදානම් වෙලා ගියොත් මේ භාවනා හරියට සිදුවේගෙන යනකොට එපා කරන ගතියක් එනවා. ඒක හරියට කාන්තාවක් ගැප් ගත්තාම ඒ කාන්තාවගේ බඩ දරු බොක්ක මෝරනකොට ඉතින් අර මේ සාමාන්‍ය කෑම කන්න අමාරු. ඉතින් එදාට දොළ දුක් වෙනවා. එතකොට ලුණු ඇඹුල් ටිකක් වැඩි කරලා දීලා ඉතින් අර අත්තම් මාරි නන්දම් මාරි හිටියොත් ඒක සකස් කරලා දෙනවක සාමාන්‍ය පුරුෂයන්ට කියන්නත් එපයි ඒක. ඒක ගෑනුන්ගේ ප්‍රශ්න. ඒකේ භාවනා කරව කෙනෙකුට විතරයි ඒ වැනි යෝගාවචරයකට දොළ දුකට ඇඹුල් හදලා දෙන්න තේරෙන්නේ. අනික් මිනිස්සු කියන්නේ මොකද්ද? ඕක තමයි භාවනා කරනකොට පිස්සු හැදෙනවයි කියලා කියන්නේ. උඹටත් බැරිද අපිට වගේ නිකන් කාලා බීලා ඉන්නව පැහෙන්න ගියාම ඕකම තමයි. පේනවනේ දැන් කෙල වෙලා තියෙන හැටි කියලා. ඉතින් අර භාවනා කරන මනුස්සයයි කකුලෙන් අදින එක තමයි කරන්නේ. ලොකු සංසේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ලියලා කියනවා. අද ලෝකේ මේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා බව උතුම්මයි සලකන මේ ගඟ දිගේ ඉහළට පීනන්න උත්සාහ කරන යෝගාවචරයන්ට ලෝකයා කියන්නේ භාවනා විශ්ව භාවනා පිසයි කියලා. අඩු ගානේ කෙලපිරිච්ච padikkamakට තරම්වත් සලකන්නේ නැහැ කියලා තියෙන භාවනාවේ ලැබෙන අත්දැකීම වල. හැබැයි අපි කියන්නේ අපි ධර්මද්වීපයේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ උසස්ම රාජ්‍යයේ ඉන්නේ කියලා. භාවනා කරනකොට මේ අත්දැකීම අඳුනන්නෙත් නැහැ. කවදාකවත් ඒ භාවනා කරන කෙනෙකුට එන දෙයකට අනුග්‍රහ කරන්න දන්නෙත් නැහැ. ඒ මොකද හේතුව ඒ දොළ දුක දන්නේ දරුවක් වදපු කෙනෙක් තමයි. ඇති කෙනෙකුට තේරෙන්නේ නැහැ. ආන්නේ වගේ මෙතනදී වීරියක් අවශ්‍ය කරනවා මේ දේ නොසලා හරියටම වෙලාවට වාඩි වෙලා හරියටම සක්මන් කරමින් මෙතනදී මේ දී යටින් ගින්දර ගෙනියන්නා වාගේ කඹේ ඇවිදින්නා වගේ මේ නීරසකම භාවනාවේ හොඳ පැත්තක් මේ භාවනාවේ දියුණුවක් මේක සඳහා මට අප්‍රතිහත ධෛර්යයක් ඕනේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලාගේ ගැම්ම ඕන කියලා විරිය සම්බොජ්ජංගයක් අලුත් වැඩියා වෙන්න වෙනවා. මෙතෙන්ට එනකමුත් කරපු වැඩේ පොඩි වැඩක් නෙමෙයි. මේ දන් දෙමින් හිටපු වෙනා සිල් රකිමින් හිටපු එකනා භාවනාවට ආවා කියන්නේ වටිනා වීර්යයක් තමයි. නමුත් ඒක මදි කියන එකයි මම මේ කියන්නේ. මෙතෙන් දෙනකොට මේ පසුබෑම නිසා දෙවෙනි වීර්යයක් අවශ්‍ය කරනවා. හරියට මේ හඳට යනකොට ලොන්චින් රොකට් එක ඉස්සලා පොළවෙන් උස්සන්න අඩි 76ක් විතර යනකම් සෑහෙන බලයක් යොදලා තමයි අපි රොකට් එක කක්ෂගත වෙයි. ඊට පස්සේ එතන ඉඳලා හඳට යන්න වෙනම රොකට් එකක් පත්තු කරන්න. ඒකට බුදුහාමුදුර කිව්වේ මේ පළවෙනිම රොකට් එක ආරම්භ ධාතු ඊට පස්සේ නික්කම ධාතුවක් අවශ්‍යයි කක්ෂයේ ඉඳලා ඉරට හඳට යනවා නම් ගංගාරු ලෝකෙට යනවා නම් සුදුසු කෝණේදී රොකට් එකක් පත්තු කරනවා. ඒක පළවෙනි එකෙන් වෙන්නේ නැහැ. අනිත් වගේ වීර්යයේ පන්නරයක් අවශ්‍යයි මෙතන. ඒ වීර්ය පන්නරේ විශේෂයෙන්ම තියෙන්න ඕනේ ප්‍රඥාව සම්මිශ්‍රිත වීර්යයක් අවශ්‍යයි. මේ කම්මැලිකම ආවට කම්මැලිකමට ඉඩ නොදී දිගට යෝගාවචර හිතා ගන්න ඕනේ මේ කැපකිරීමක් කරන්න ඕනේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. අන්න ඒක අපි හිතමු යෝගාවචරයට කෙරුණයි කියලා. ගුරු උපදේශ නිසා හෝ බණ අහලා හෝ ධර්ම සාකච්ඡා කරලා හෝ කමක් නැහැ. උන් ඕන දෙයක් වෙච්චවයි කියලා භාවනා කරන ගියොත් ඊට පස්සේ ඒක හරියම ලකුණක් විදිහට පීචි සම්බොජ්ජංගේ පහළ වෙනවා. පීචි කියලා කියන්නේ පිනායන ගතියක් වෙනවා මේක අම්මා අප්පා කියපු දෙකක් නෙවෙයි මට නියම කල්යාණ මිත්‍රය හම්බෙච්ච නිසා. මට නියම සද්ධර්මයේ ඇහිච්ච නිසා. මෙතනින් එහාට යන්න තරම් කාය ජීවිත নিরপেক্ষ සද්ධාව නිසා මගේම යෝනිසමනසිකාර නිසා මගේම සති සම්පජඤ්ඤේ නිසා මගේම ඉන්දිය සංවරය නිසා මගේම ත්‍රිවිධ සුචරිත නිසා සතිපට්ඨාන නිසා මම කොහොම හරි මේ මේ කටු අකුලෙන් එහා පැත්තට ගියා. ඒක ඇත්තටම ඒ ඒ ඇති වෙන ප්‍රීතිය, ඒ ඇති වෙන නිර්ආමිෂ ප්‍රීතිය මොන්නම දෙවෙනි දෙයකටවත් හේතු කරන්න බෑ. තමන්ගෙම ප්‍රයත්න නිසා වැටෙන්න ලක්ෂ තරම් තැන් තියෙදි බොරවල්වල් බේරාගෙන එළියට ගිය එකක් නිසා අවංකවම සතුටු වෙන්න පුළුවන් වගේ තමයි පේන්නේ. නමුත් එතනදී වුණත් ප්‍රීතිය ගැන කල්පනා කරලා අරමුණ අමතක කරුවා සතිය නැති කෙරුවොත් මේ ප්‍රීතිය කවදාවත් සුඛයක් වඩටපත් වෙන්නේ නැහැ. මේක සමහරට උපක්ලේශයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එතනදී ඒ යෝගාවචරය මේ හම්බෙච්ච ප්‍රීතිය, හම්බෙච්ච ආලෝකය, හම්බෙච්ච සෑහළු ගතිය, හම්බෙච්ච ඉබේ කරදෙන ගතිය මමේ කියා ගන්නවත්, මගේ කියා ගන්නවත්, මගේ ආත්මේ කියා ගන්න නැතු මේ අතරමඟදී හම්බෙච්ච අතුරුඵල වශයෙන් දැනගෙන භාවනා දිගට කරගෙන ගියොත් ඒ ප්‍රීතිය මණ්ඩි මිදිලා පිරිසිදු වෙනකොට ඇති වෙන ශක්තිය තමයි සුඛය කියලා කියන්නේ. <coughs> එතකොට ආනාපානි කරපු කෙනෙකුට ආනාපානය ගැන බුදුහාමුදුරෝ දේශනා කරපු මේ පාඩේ හොඳට ගැලපෙනවා. සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසීචනකෝච සුකෝච විහාරෝච uppmann uppanne papake akusale dhamme antara dhapeeti upasameeti කියලා සරුවචනාංශයේ ආනාපානෙට විශේෂ ආනිසංසවකයක් දේශනා කරනවා. ඒ ආනිසංසල කියලා කියන්නේ සන්තෝ ඊ타ත්ම සාන්ත ගතියක් හිතේ ඇති වෙනවා. අනපුණත් සාන්තයි, කයත් සාන්තයි, හිතත් සාන්තයි. ප්‍රණීත මේ ප්‍රණීත දේ කවදාකවත් රූප බල්ල මේ සංසාරේ ගන්න බැරි જાති එකක්. සද්දාහලා ගන්න බැරි එකක්. ගඳ බල්ල කටට රසට ආහාර කාලා මේ සුඛෝභෝගී යාන වාහන වලින් ගන්න බැරි එකක්. මේක වෙන්නේ අන්නර ඉන්දිය ධර්ම සමරස වෙනකොට. එතනින් ගියාම විපස්සනා හෝ කම ධානාංග ටික පෙළ ගැහෙනකොට පුදුමාකාර සාන්ති රසයක් ඇති වෙනවා. සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච. ඒ පුද්ගලයා මේ ජීවිතයේ මනුෂ්‍ය ජීවිතේ ලබන්න පුළුවන් උත්කෘෂ්ඨම සුඛේ විඳිනවා. ඒක සම කරනවා නම් සම කරන්න පුළුවන් බ්‍රහ්ම සුඛයට තමයි. අපි හිතන්නේ මේ සුඛෝපභෝගීත්වය හම්බෙලා තියෙන්නේ මේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ එහෙම නැත්නම් මේ ආර්ථික, දේශපාලන, සමාජික උසස් තත්ත්වවල කියලා. ඒක තිරිසංහා සමාන එකක්. මෙතන හම් වෙන තිරිසෙනෙකුට කවදාකවත් වෙන්න බැරි ප්‍රඥාවන්ත මිනිසෙකුට පමණක් උපදෙස් ලැබුව මිනිසෙකුට පමණක් ලැබිය හැකි සුඛයක් ලැබෙනවා. සන්තෝෂයේ පණිචෝස සුකෝච අසේචන කෝච කිසිම පිටි මොනක්වත් ඕනේ ආනාපානෙ විතරයි ඕන කරන්න ඉපදිච්ච හැම කෙනාට දෙයියන්ගේ නාමයෙන් නිකම්ම හම්බෙලා තියෙනවා ආනාපාන. එච්චරමයි. වෙන මොනවත්ක්ත්ම ඕනේ අසේචන කෝච කියලා කියන්නේ මේ කසින මණ්ඩල හදන්න කියලා මැටි අනලා හැඩ කරගන්න ඕන රූප ඕනෙත් නැහැ. සෝහනට යන්න වෙලා ගන්න ඕනෙත් නැහැ. වෙන මොනම දෙයක්වත් නැහැ නිකම්ම නාසයට තියෙන හුස්මෙන් තමයි මේක කියන්නේ. එතකොට uppanna uppanne පාපකේ අකුසල ධම්මේ අන්තර දහපේච භූපසමීති. ඒ වෙලාවට තේනවා කිසියම් නීවරණ ධර්මයකට හිතවිල්ලකට මොනම දෙයකටත් එන්න බෑ බංකරයක් ඇතුළට ගියා වගේ. තේරෙන්නේ හරියට තමයි බීදිරගලෝවක් ඇතුළේ ඉන්නවා වගේ. මොනම දෙයකින්වත් බය නැහැ බයක් ඇති වෙන්නේ ආරස්සාවක් ඇති වෙන එක ඇත්තටම ධර්ම ආරක්ෂාවක්. මේ වෙලාවට යෝගාවචරය කියාවි ආස්වාසය ආස්වාදයක් බවට පත් වෙනවා. මේ හුස්මක සම්පූර්ණ ජීව ශක්තිය තියෙනවා. මේ හුස්මේ සම්පූර්ණ සුවසේවාව තියෙනවා. සම්පූර්ණ ප්‍රතිශක්තිය තියෙනවා. සම්පූර්ණ අධිෂ්ඨාන ශක්තිය තියෙනවා. සම්පූර්ණ චිත්ත ශක්තිය තියෙනවා. ඉතින් මේ සුඛේ බොහෝ වේලා පවත්නකොට නැත්තම් ඒ දිගින් දිගට දිගින් දිගට මේ සුඛය මෝරණකොට නැත්තම් සුඛය නම් වූ බොජ්ජංගය මෝරණකොට ඒ හිත පස්සද්ධිය කියන අර පස්සම්බයං කාය සංකාරං පස්සම්බයං චිත්ත සංකාරං කියන සංහිඳියාව මට්ටම් කීපකින් බස්සනවා හරියට දෝනාවකට මේකින් බහිනවා වෙනදනම් මේකට බය හිතනවා මේ නොදන්නා තැනකට යන්නේ දන්නා තැන සිට නොදන්නා තැනකට යනවා ගොරෝසු තැන සිට සියුම් තැනකට යනවා මම කියන තැනින්ලා මම නැති තැනකට යනවා කරන තැනකින්ලා කෙරන තැනකට යනවා එතකොට නිකන් මේ පාලනයෙන් ගිලිහෙන්න වගේ තමයි ඉස්සල නම් තේරෙන්නේ නමුත් මේ පස්සම්බණය සංහිඳියාව නැත්තම් මේ පස්සද්ධිය ඇති වෙනකොට තේනවා මෙන්න මෙතන පමණමයි සුවය කියන එක ඇති වෙන්නේ. ඔය දොස්තරලත් කරන්න හදන්නේ ඔතෙන්ට ලෙඩා ගේන්න විතරමයි. දොස්තරට බෑ වෙන මොනක් අසුව කරන්න. දොස්තරට කරන්න පුළුවන්න්නේ ශරීරයට අවශ්‍ය තත්ත්ව දුන්නාම එයා සුව වෙනවා. ඔය කිසි බේදකිමුත් කරන්න බෑ. වේසෙන් කරන්නේ ඇඟට අවශ්‍ය තත්ත්ව දීලා ශරීරය තුලින් හදාගන්න එක තමයි තියෙන්නේ. ඒ නිසා ධර්ම ධම්ම තෙරපි කියලා කියන්නේ ධර්මමය සුවය ලැබෙන්නේ මේ පස්සද්ධි චෛතසිකයේ බුද්ධ විඳින යෝගාවචරයට තමයි. ඒකයි සරුවච්චන්හන්සේ Tamanට ලෙඩ වෙච්චාම මහා චුන්දහාමුදුරන්ට කියනවා චුන්දහාමුදුර මට බොජ්ජංග ටිකක් කියවන්නේ කියලා. මොකක්ද උන්වහන්සේ කියන්නේ? පස්සද්ධි සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා ධම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය නිබ්බානාය සංවත්තති කියලා බුදුහාමුදුරන්ට බුදුහාමුදුරන්ගේ පස්සද්ධි සම්බොජ්ජංගේ මතක් කරලා දෙනවා. එනිසා බොජ්ජංග පිරිත මනුෂ්‍යයන් අතර රෝග සුව කිරීමේදී විශේෂ ආරක්ෂක පිළිතක්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පස්සද්ධිය හම්බෙන එකම එක පොළයි. ඒ තමයි ඔය බොජ්ජංග පිළිත. බොජ්ජංග අවස්ථාව. සා යෝගාවචරය ප්‍රීතියෙන් සුඛයෙන් වෙන් වෙච්ච පස්සද්ධියක්. එහෙම නැත්නම් හොඳියට හොඳට ඕම මණ්ඩි මිදිච්ච අර විවේක වුණාට පස්සේ විවේකයේ තුල කිසිසේත්ම අභියෝග කරන්න තු ඒක බොහෝ වෙලා පැවැත්ීමේදී ප්‍රීති අවස්ථාව කියන්නේ ටිකක් කම්පන චංචල සහිතයි. සුඛය කියලා කියන්නේ ඊට වඩා සියුම් පස්සද්ධිය අවස්ථාවට යනකොට කාය පස්සද්ධියටත් වැඩිය ඔය චිත්ත පස්සද්ධියට එනකොට ඒ යෝගාවචරයට හම් වෙන මේ සුඛය මොනම විදියකින්වත් මෙවන කෙනෙකුට කියන්නත් බෑ. වචනෙට නගන්නත් බෑ. ඒක තමයි අපි මේ එක ජීවිතයකදී තමන්ගේ ශරීරයට කරන ලොකුම ප්‍රේමය. ලොකෝම කරුණාව. ලොකෝම මෛත්‍රිය. ඒක කවදාකවත් කාටවත් දෙන්න බෑ. එහෙම ඇත්තට මේ පස්සද්ධිය හොඳට දිනු කරපේකනාගේ හීලින් පවර්ස් කියලා තියෙන තව කෙනෙක් සුවකිරීමේ ශක්තියක් නැතුව නෙවෙයි. එයාගේ ශරීරයේ අත තියෙනකොට ඕනම කෙනෙකුට තේරෙනවා ආශ්‍රය කරනකොට තේරෙනවා එයාගේ නිකුත් වෙන සෑම තරංගයක්ම කවදාකවත් පරිසර දූෂණයක් කරන්නේ කවදාකවත් චිත්ත දූෂණයක් කරන්නේ මනුස්සයා ඉන්න තැනත් නෑ වාහනයක ෂොක් ඇබ්සෝවර් එක වාගේ ඕනේ කම්පනයක් උරා ගන්න පුළුවන්. කවදාකවත් කම්පනයක් පිට වෙන්නේ නෑ. ෆුල් සස්පෙන්ෂන් සිස්ටම් එකක් හම්බ වෙනවා. බෙන්ස් කාර් එකක් යනකොට වගේ වලක වැටුනට මොකද වාහනේ යන අයට දැනෙන්න දෙන්නේ ඒක දරා කියා ගන්න පුළුවන් ශක්තියක් යනවා. ඒකට ඔය ඇමරිකන් කාරෝ කියන කෙන good vibes කියලා. එක ගෙදරක එක මිනිහෙක් භාවනා කරනවා නම් අනිත් සේරම යානිසංශය හම්බ වෙනවා. එක සභාවක එක මිනිහෙක් භාවනා කරනවා අනිත් ඔක්කොටම දෙනවා මේ මිනිස්සයා ළඟට මොනම වේගයක් හතරදයක් දුකක් ගියත් එයා කවදාකවත් ඒකෙන් දමා ගන්න ඒක උරා ගන්නවා. උරාගත්තේ කියලා මෙයා විඳවන්නෙත් නැහැ. ඒක එතනින් ඉවරයි. ලෝකේ තියෙන්නේ මේක ටික කරන එක. ප්‍රතික්‍රියා කරන එක. ඒ ප්‍රතික්‍රියා කරන්න කරන්න එකට එකෙන් නතර වෙන්න එකට දෙකක් කරනවා දෙක හතරක් වෙනවා හතර අටක් වෙනවා අන්තිමට ලැබුගින්නක් බවට ඕ ලව්ගින්නක් බවට පත් වෙනවා. ඉවරයක් වෙන්නේ නැහැ. ඉවරයක් වෙන්න මේක ඇතුළට අරගෙන එහෙම පුළුවන්කම තියෙන්න ඕනේ දරා කියාගන්න. ඉතින් සරුවචනංශ මේක අන්තිම කෙලවරටම සුද්ධ කරගත්තා. සුද්ධ කරගත්ත නිසා උන්වහන්සේ කෙරේ පැමිණිච්ච කිසිම කෙනෙක් අප්‍රසාදයක් පළ කරගන්නේ නැහැ. ඒක ඔක්කොටම බෑ. නමුත් මේ පස්සද්ධි චෛසිකයේ තියෙන මේ විශ්වසනීය සුවසේවාව ඒක හිතා ගන්න බෑ ධර්ම විශ්ින් කොහොමද මිනිස්සෙක් මෙච්චර මේ අරසා කරලා සෞඛ්‍ය සම්පන්න කරලා සමබර කරලා පරිසර දූෂණයක් නොකර චිත්ත දූෂණයක් නොකර ඇතිකරන යන ගමන හරිම මේ මේ ආශ්චර්යවත්දයක්. ඇත්තට මේක වෙනකොට ඉබේම ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ලොකු ශ්‍රද්ධාවක් හිතෙනවා. අපි හිතාන හිතයට වැඩිය අපි කරන පුංචි සතිය ඇති කිරීමෙන් අපි කරන පුංචි සත්පුරුෂ ශාස්ත්‍රී අපි පුචි කරන මේ සද්ධර්ම ශ්‍රවණේ වගේ දෙයකින් අපිට මේ මල් පිපෙන වෙලාව වෙනකොට කද්දාකත් එක මම කියා ගන්න පුළුවන් මට කියා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි අනේ සංසාරෙ මෙතුක්කල් මෙව දන්නේ නැතුව යන්නම් පාලේ බල්ලම් මේ මේ අන්දෙන් පස්සේ යන අන්දයෝ වාගේ මේ කාමෙතමනේ දිව්වේ රූප බලන්නෙම නැටුවේ ශබ්ද අහන්න වෙන දැඟලුවේ. ගඳ සුවඳටම නේ පිටිපස්සෙන් ගියේ බල්ලෙක් පිටිපස්සේ බැල්ලියෙක් යනවා වගේ. එහෙම නැත්නම් රස බලන්නම නෙමේ නැටුවේ. නැත්නම් මේ සුඛෝපභෝගීත්වයටම නැටුවේ. මේවා තියෙනකන් කවදාකවත් පස්සද්ධියක් එයිද? කවදාකවත් නැහැ. ඒ නිසා සරුවත්ඥාන්සේ මේකට කියනවා විවේකජම් පීති සුඛං කියලා. සීළු රූප සද්ද ගන්ධ රසයන්ගෙන් විවේකයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් හිතෙන් විසි විවේකයි. නෑ කියන්න බැරි. ප්‍රසද්ධියක් එන්න පටන් මේක තමයි මේ කියන විපස්සනා සමාධියට ආසන්න කාරණාව. මේක නැතුව තටමැව්වට දඟලව්වට කවදාකවත් සමාධියක් එන්නේ නැහැ. නිසා මේ සමාධියේ එන්නේ පීති සුඛ පස්සද්ධි කියන ඒ චෛතසික ධර්ම පෙළ ගැහුණට පස්සේ ඒ පුද්ගලයාට කොච්චර වෙලා වාඩි වෙලා ඉන්නවද මම මෙතන ඉන්නවද නැද්ද මොනම දෙයක්වත් ප්‍රශ්නයක් නැහැ. ඉබේම ඒ මේරීම එහෙම නැත්නම් මිදීම කිරිටියක් මිදෙන්න වගේ මිදෙන්න පටන් අරගන්න. ආ නෙතෙන් ගියාට පස්සේ තමයි මේ යෝගාවචරයට දෙන්න පටන් ගන්න මෙතෙන්ද එනකන් ලෝකේ කවදාකවත් ඇත්ත නැත්ත තේරෙන්නේ. සමාහිතෝ බික්කවේ යතහා භූතං ඥානාති පස්සති කියන වගේ අර තිමිර පටලේ ඇරිලා එහාට මෙන්න මේතෙන්ද යනකන් සම්මුති ධර්මයේ මෙතනින් එහාට ආර්යයන් වහන්සේලාට කැපවෙච්ච වෙනම ආරි විවහාර වගේක් තියෙනවා පරමාර්ථ කියලා ධර්ම කොටසක් තියෙනවා මේකට කවදාකවත් ඔය සැලෙන මනසකින් රූප ශබ්ද ගන්ධ රස පිළිබඳව තියෙනකට මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ පැත්තකින් කවදාකවත් යන්න බෑ ඒක මේ ඉදිකටක් අස්සෙන් ඉදිකටු හිලෙන් ඔටුවෙක් යන්න හදනවා වගේ කියලා කියනවා එක තැනක මේ මේ යේසුස් වහන්සේ කවදාකවත් ඉදිකටක් අස්සෙන් ඔටුවෙකට යන්න බෑ නමුත් මේ ආමිෂ නිර්ආමිෂ සුඛ දෙකෙන් මෙතන හරියට තේරුම් අරගෙන සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් අතර දෙක තේරුම් අරගෙන තා මේ මැද දෙක අතර තඩමාරු කරන මේ යෝගාවචරයා පුදුමාකාර එයාට ඇති වෙන වෙනස කියන තියෙන්නේ එක හැක් පේන මිනිහයි අත් දෙකයි පේන මිනිහයි වාගේ. එක හැක් පේන මිනිහට මෙලෝ වශයෙන් ආර්ථික සමාජික සහ දේශපාලන තත්ත්වවලින් දියුණුවක් ඇති කරගන්න තීරණ. ඉගෙන මේ කාම ලෝකේ මේ තියෙන බාහිර ලෝකේ දියුණුව ඇති කරන්න දන්නමුත් එයාට ආධ්‍යාත්මය දන්නේ. ඇස් දෙකම තියෙන එකනට ඒක කරන්නේ කවදාකවත් ආධ්‍යාත්මය හානි කරගන්න නැතුව. වෙන විදිහකින් කියනවනම් ධාර්මික ක්‍රමයට ඒව කරන්නේ. කල්ලෙන් හරි මල්ලෙන් හරි කමන්නේ නැහැ සාධාරණෙන් කමන්නේ අසාධාරණෙන් හරි කමන්නේ නැහැ ධර්මයෙන් හෝ කමන්නේ අධර්මයෙන් හෝ කමන්නේ නැහැ කියන කතාව වෙන්නේ ඊට පස්සෙත් පේනවා මොකද අපි ඔය ඇහැගෙන ඉගෙන ගන්නකොට දන්න දෙයක් තමයි ඇස් දෙක අපේ දෙපොලේ තියෙන්නේ මොකටද ගැඹුර දකින්නයි තනි ඇහෙන් කවදාකවත් ගැඹුරක් පේන්නේ ඇස් දෙකෙන් තමයි අපි ගැඹුර ගන්න 3 dimension 3D photos බලන්න බෑ තනියෙන් ඒ ගැඹුර දකින්නම් අපිට ලෞකිකත්වයේ පිළිබඳව දක්ෂකම තියෙන්නත් ඕන. ඒක liverලා එයින් අතර නොවි මේ ආධ්‍යාත්මික ඇහැ. එහෙම නැත්නම් මේ විවේකජං පීචසුඛං නැත්නම් ditta ධම්ම සුඛ විහරණය කියලා මේ සමාධිය ඇති වුණාට පස්සේ තමයි තේරෙන්නේ manussත්වයේ යන්න පුළුවන් වෙන කෙනෙකුට යන්න බැරි manussත්වයෙන් පමණක් කළ හැකි තත්ත්වේ මම දැන් යම් ප්‍රමාණයකට වැඩ ගන්නවා. නිසා සමාධි සම්බොජ්ජංගය බොහොම යෝග ජීවිතයේ මල් පැන ගන්න වෙන. එහෙම නැත්නම් මෙලෝ වශයෙන්ම බුද්ධ විඳින්න පුළුවන්. ඇත්තටම කියනවා නම් එක පැත්තකින් කියද්දී ඕනකට වැඩි අවධාර්ණ යොමු වෙච්ච චෛතසිකයක් තමයි මේ සමාධිය. ඒක බේරගෙන ඒ සමාධිය නිවනට යොමු වෙන විදිහට ඒකට ඇලි ගලී ඒකට නිකාන්තිය පහල කරගෙන නොයන්න නම් මේ සමාධිය අනිවාර්යයෙන්ම උපේක්ෂාවෙන් පන්නරේ ලබන්න ඕන. උපේක්ෂාවෙන් පන්නරේ නොලැබුවොත් මේකම ලොකු දෙයක් කරගෙන මෙතන ඒ ගිරී ගන්න ඉඩ තියෙනවා. එරී ගන්න ඉඩ තියෙනවා. ඒක තමයි ਸਰුවචන්සි ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා භාවනා කරපු අයට උනේ. ඒගොල්ල ප්‍රථම ධානය, ဒုတိ ය ධානය වශයෙන් අෂ්ට සමාපත්තිය වඩලා එච්චරයි යන්න පුළුවන් කියලා ඒක නිෂ්ඨාව කරගත්තා. මොකද අඩුගානේ බුදු වෙන්නත් කලින් සිද්ධාර්ථ තාපසතුමාම දැනගත්තා මේක නෙවෙයි කුසලයේ මේක නෙවෙයි සත්‍යය නිසා උන්වහන්සේ ඒ අෂ්ට සමාපatti මා දිනු කරලා කිං කුසල ගවේෂීව කිං සත්‍ය ගවේෂී උන්වහන්සේ ගුරුරැත්ත තෑරලා එළියට බැස්සා නිවන් දකින්නත් කලින් ඊට පස්සේ තමයි නිවන් දැකීමේ නියම ප්‍රයත්න ඇති කරගත්තේ මේ ඇති මෙච්චර අමාරුවෙන් උපයපු මේ සමාධියට උපේක්ෂා වෙලා එහෙම නැත්නම් ඒකත් විවේකීව නැත්තුවම බැරි දෙයක් කරගන්නේ යනකොට ඇති වෙන මේ උපේක්ෂා සම්බොජ්ජංගය සම්බොජ්ජංග ධර්මවල මනලා කිරලා ඉවර කරගන්න බැරි තරම් වටිනාකමක් තියෙන එක. ඒක සාමාන්‍යයෙන් අපි සංසන්දනාත්මකව දකින්න පුළුවන් ඔය මංගල සූත්‍රයේ මංගල කරුණු 38 සඳහන් කරලා තියෙනවා. ඒකේ සූත්‍රය කුළු ගන්නන්න කලින් කුළු ගැන්වෙන අවස්ථාවේදී සරුවචන්සේ සඳහන් කළා කියනවා තපෝජ භ්‍රමචර්යංච අරිය සත්‍යාන දස්සන නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්තම. තපසත් භ්‍රමචර්යයත් මාර්ග සත්‍ය අවබෝධ කිරීමත් නිවන් අවබෝධ කිරීමත් මංගල කාරණාවක්. ඉතින් අපි දන්නේ ඕකනේ මංගල කාරණාවක ඔයිට එහාන දෙයක් නැහැනේ. ඊට පස්සේ ගාතාව තියෙන්නේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. නිවනත් ලැබුවට පස්සෙත් කරන්න තියෙන එකක් වගේ තමයි උපේක්ෂා වෙන එක. නිබ්බානස සත්‍ය කිරියාවට පස්සෙත් තියෙනවා ඒ ලැබපු නිවන මේ තහවුරු කරගන්න එක. ඒකෙදි කියන්නේ පුත්තස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්මදී. ලෝක අෂ්ටලෝක ධර්මයේ හිත කම්පන කරගෙන අශෝකං විරජං කේම. ශෝක වෙන්නේ නැහැ. රජස් ගන්න ගන්නේ නැහැ. ക്ഷേමය මේ උපේක්ෂාවට නමක්. නිසා නිවනෙමුත් පස්සේ කරන එකක් වගේ තමයි මේ උපේක්ෂාව කියන එක. ඒක ඉතාමත්ම සූක්ෂමව ප්‍රයෝගශීලීව මේ බොජ්ජංග ධර්ම වල ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මම හිතනවා ඊට හෙටට තියෙන එක හොඳයි නැත්නම් එක දවසක ආපුවාම සැර වැඩි වෙනවා. හෙටට තියලා මම උගන කතා කරමු අපි මෙවැනි විදියට උපේන බොජ්ජංග ධර්මත් සරුවත් chance සඳහන් කරලා තිනවා විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිස්සං පටි නිස්සක් ගන්න පස්සේ ඒ ලබන බොජ්ජංග ධර්ම සියල්ලමත් පන්නරේ තියා ගන්න ඕනේ තාමත්ම අතේ දුරින් ධානය වැඩ කරන්න විවේකීව විරාගීව ඇති වෙන සමාජයටවත් නෑ ප්‍රේම කරන්න විරජ්‍යති රංජනීය කරන්නේ පටිනිස්සක් ගන්න පස්සේ දීලා දාන අදාසින් කරන්න ඕනේ එතකොට තමයි යෝයි කියන අවසාන ඵලයේ වෙන විඥා විමුක්තියට යන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒකේ කෙටි සැකිල්ලක් තමයි ඔය බොජ්ජංග ධර්ම හතේදී එකින් එකට එකින් එකට ගමන් කරන ධර්ම ප්‍රවාහයක් විදිහට පේන්න තියෙන්නේ. ඉතින් ඒක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිටු කරලා හැකිලක් කරනකොට මේ සූත්‍රයේ සතර සතිපට්ඨානයත් සත්ත බොජ්ජංග ධර්මත් විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ යෙදී ගත කරන යෝගාවචරයන්ට සමහර වෙලාවට මේකේ කොටස් කොටස් සමානලාට ඔප්නැංගිලා පේන. පේනකොට සතුටක් ඇති වෙනවා මම ගිය පාරේ මෙතෙක් වැටි වැටි ගියාට මොකද යම් යම් වෙලාවක අමාරු මණික් කිල්ලමක් කාරලා ඒකේ මණිකක් හම්බෙච්ච වෙලාවේ. එතකොට ඉතින් මදුරෝ කාලා වුණත් හැදිලා අමාරුවේ තමයි ඉන්නේ. ඒ වුණාට මණිකක් හම්බෙච්චා සතුට වෙනවා වගේ මේ සුතමේ ඥාණයෙන් අහලා තිබුණ දේවල් අර භාවනා කරනකොට අතනින් මෙතනින් හම්බ වෙනකොට සතුටක් ඇති වෙනවා. අනේ සතුට නිසා දිරිගැන්විලා තවදුරටත් මේ භාවනාව කරනවා මේ භාවනා හම්බෙන නරක පැංගිරි පැත්ත පැත්තකට දාලා. අනේ ඒ ඒ විදිහට කරගෙන යනාට ධෛර්යය පිණිසයි මේ ධර්මයේ පවතින ධර්ම සාකච්ඡාව පවතින්නේ. ඉතින් අද දවසේ කරන ලද ධර්ම කොටාශා සියලු දෙනාගේම ධෛර්යය පිණිස උනන්දුව පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්මදේශනා මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා අපි පැය කමාරක විතර කිට්ටු කාලයක් අරගෙන තිනවා අපේ අද දවසේ ධර්ම දේශනාව සඳහා. ඉතින් මම කැමැති දැනගන්න ඉදිරිපත් කරගත්ත මේ අදහස් මත මත ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ එහෙම නැත්නම් කීවිත යමක් තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඉතින් එහෙම නැත්නම් අපි පුරුදු පරිදි දවසේ වැඩ කටයුතු නිමා කිරීම වශයෙන් පේන්න නොපෙන නැත්නම් පින්පමුණුල ඥාතින් ශීපත් කළා අප අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමෙන් දවසේ වැඩ කටයුතු නිම කරමු. ඊටිසලා අපි වෙනද කරන විදිහට ධර්ම සාකච්ඡාවක් වශයෙන් කියන දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා සිටිනවා. ඥානවල වැඩමක් කියන්නේ උත්සංග සංවලන කියන්නේ බොහෝ විට සමානයි නමුත් අර විපස්සනාවකදී ඉන්නකොට අවදි මනසකින් ඒක සිද්ධ වෙන්නේ ඒ කියන්නේ හොඳටම දන්නවා අර වගේ මේ මත් වෙන ගතියක් වගේ එකක් ඇත්තේ නැහැ නමුත් ඇත්ත වශයෙන්ම ප්‍රීති චෛතසිකය ගන්නකොට නම් එක වගේම තමයි ටිකේම තියෙන්නේ මේ ධර්ම પરම්පරාව පෙළ ගැහිගෙන යනකොට ඒක ධානා මට්ටමේ සමත සමාධියක් වෙන්න පුළුවන් විපස්සනා සමාධියක් වෙන්න පුළුවන් ප්‍රීතිය එනවාමයි මේ ධර්මතාවය වශයෙන් නම් සමානයි විපස්සනා කරන එකනට ඒකේ අලගිය මුලගිය හොඳ විස්තරයක් තේරෙනවා. අර සමාධින් එක්කනා ඒකේ බුද්ධියක් ලැබුවට මේකේ මායින් ඔක්කොම දන්නවා. මේකේ මේ ලක්ෂණේ මේමයි රසය මේමයි අරීමේ කියලා දැනගන්න පුළුවන් ශක්තිය තියෙනවා. විස්තර කිරීමේ ශක්තියත් වැඩි මේ ධ්‍යාන ලැබරත් වශී කරනකොට විස්තර කිරීමේ ශක්තිය වෙනම පුහුණු කරනවා. විපස්සනා කරනකොට ඒක ඒත් එක්කම තනි වැඩිගෙන යන ගතියක් තියෙනවා. මුලදී ඇත්තට මෙහෙවීමක් කරන්න ඕනේ. පහුවෙනකොට පුරුද්දට කරනවා. ඒ නිසා කිරීම සහ කරන කෙරෙන එක අතරදී ආධුනිකයා නිකන් තල්ලු කරන ගතියක් තියෙනවා. කමඨාන් සුද්ධ කරන කියනවා නිකන් එන්න එපා බලන්න. මෙහෙම බලන්න මෙහෙම බලන්න කියලා. එයාට ඒක පුරුදු වෙලා ක්‍රමසහවිදි අල්ලගත්තට පස්සේ නොබල ඉන්න බැරුව යනවා. නොදැක ඉන්න බැරුව යනවා. එතකොට කෙරෙන්න පටන් ගන්නවා. නිකන් බිස්නස් එකක් පටන් ගන්නකොට ඉතින් සෑහෙන්න මහන්සි වෙලා තමයි ඒක ලාභ මට්ටමට ගේන්නේ. ඒ ලාභ මට්ටමට ගෙනාට පස්සේ ඉතින් ඒක කස කැමින්න පටන් අර ගන්නවා වගේ මේ විපස්සනා වෙදී නැත්නම් භාවනාවේදී ඒ මේ කමඨාන් සුද්ධ කිරීම හෝ එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක දෙන ප්‍රධාන එල්ලේ තමයි යම් අරමුණක් මතු වුණා නම් ඒ අරමුණ රස බලන්න නැතුව යන්න දෙන්න එපා. ආව පළියට නිකන් මල්ලෙන් ගහලා යන්න දෙන්න එපා. සැපාවත් සැප දිහා බලපන්, දුක આવොත් දුක දිහා බලපන්. වේදනාවක් આવොත් වේදනාව දිහා බලපන්. සුඛේ આવොත් එහෙමයි. මොන දේ આવත් ඒ අරමුණ දිහා බලන එකයි අපිට ඒ වෙලාවේ කරන්න තියෙන්නේ මනින එක නෙමෙයි. මනෝමකින් කිරීමකින් තොරව බලන එක තමයි මෙතන තියෙන ශ්‍රේෂ්ඨකම. අපි සාමාන්‍යයෙන් මේ මේ ගැමි කියවමට කියන්නේ අපි මීයක් හදන්නේ අතලෙව කණ්ඩායි කිය. අතලෙව කණ්ඩව නැත්තම් මොකටද මීය කඩලා ඇති වැඩේ? මීය කඩවලදී අඩු ගන්න ලෙව කාලේ හරි බලන්න ඕනේ මේ කරපු වැඩේ මොන මොන රසෙද තියෙන්නේ කියලා. ඒක යෝගාවචරයට කියන්නේ ආස්වාසයක් මතුවෙනවනම් ප්‍රසවාසයෙන් වෙන් කළව රස බලන්න. ප්‍රස්වාසයක් මතුරු නම් ආශ්වාස වෙන් කළා රස බලන්න. එතකොට ද්වේෂයක් ආවනම් රාගයක් ආවනම් මොනවා ආවත් ඒක රාගේ ද්වේෂයෙන් වෙන් වෙන හැටි ද්වේෂේ රාගෙන් වෙන හැටි උදාහරණයක් වශයෙන් මම කියනවා නිදිමත එනවයි කියලා කියන. නිදිමත එනලා තරහෙන් එක මෙනෙහි කරන බෑන ටක් ගාලා නිින්ද කැඩෙනවා. සාධාරණයි එහෙම කියන එක ඒ වුණාට ඕනේ නම් අපි දන්නවනේ නිින්ද ඇති කරන සීතල වෙගෙනනකොට කවුරු හරි තමයි බැනපු එකක් හරි නැත්නම් හොඳටම තක්කු මුක්කු වෙච්ච වෙලාවක වෙච්ච සිද්ධියක් හිතට ගත්ත ගමන් අපි මේක උසල අරුවට ගහලා දෙන්නම විඳාන. ඒක මං හිතන දක්ෂකමක් කියලා. මම ඒ කියන්නේ නීවරණය තමයි අපි මතු කරන්නේ. මතු කරලා හිත නිකන් මගුල් දල් කඩලා සුද්ධ කරලා ගන්න. එතකොට ඒ වගේම තමයි අපිට රාගයක් ඇවිල්ලා තියෙනවා දැන්. ඒ කියන්නේ හොඳටම දන්නවා තරම් නොවන විදිහ රාගයක් ඇවිල්ලා තියෙනවා. හොඳට සතුට වෙන්න පුළුවන් මේ හිතේ ද්වේෂය නැහැ කියලා. එන්නේ ওই දෙන්න එකට ඉන්නේ නැහැ. නිින්ද නැහැ. රාගය ආවට පස්සේ නිින්දෙන්නේ නැහැ. ඒ මොකද මේ සතර සතිපට්ඨානයේදී සරුවචනාංශේ රාගය ගැන කතා කරන කියන්නේ සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්ත්‍රිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මගේ හිතේ ඇතුළේ කාමච්ඡන්දේ තියෙනවා මම කාමච්ඡන්දේ තියෙන කියලා දන්නේ. නැති කාමච්ඡන්දයක් හට ගන්න හැටි දන්නවා. ඇති කාමච්ඡන්දේ ගෙවියන හැටි දන්නවා. ඉතින් ඒ වෙලාවේදී සාමාන්‍ය පුද්ගලයා කියන්නේ පුහුණු කරපු නැති අයියෝ මට කාමච්ඡන්දය ආවයි කියලා පශ්චාත්තාප වෙනවා. නමුත් ද්වේෂය නැහැ කියලා සතුට වෙන්න තියෙන කාරණාවක් තියෙනවා. මේ වෙලාවේ මට පටිගි නැහැ. ඒ වගේම මට තීන මිද්දේ නැහැ. කවදාකවත් අපි හිතේ ඒ පැති වලට යන්නේ නැහැ. ඒ ඒ වගේම ප්‍රයෝජන ගන්න හැටි දන්නේ නැහැ. මොකද අපි දන්නේ කාමච්ඡන්දේ නරක එකක් මේක ආවා. ඉතින් මේකට පශ්චාත්තාපෙන එක තමයි. සරාගං වචිත්තං විතරාගං වචිත්තං. රාගී හිත චිත්තානුපසනාද කියන රාගී හිත රාගී හිත වශයෙන් දැනගන්න. විතරාගී හිත කියන්නේ ද්වේෂිත තමයි. වෙන මොකද? රාගේ නැති හිත කියන්නේ ද්වේෂය තියෙන හිත. ද්වේෂය තියෙන හිත දන්නවා රාගේ නැති හිත කියලා. ඒකෙත් පොඩි ලකුණු වගේක් හම්බ වෙනවා. ඇත්තටම එකතු කරලා බලනොත් 33 පණින්න පුළුවන්. පාස් එකක් ගන්න එක ඇත්තට අමාරු නෑ. අපි මේ විදිහට හැම දෙයකම මේ සාමාන්‍යව ගෙදර විසි කරන කුණු ටික එකතුලා කොම්පෝස්ට් හදන්නේ. ඔක්කොම විසි කරන දේවල් තමයි. කලවම් කරලා අවුවට දැම්මට පස්සේ ඔක හොඳ බැලන්ස් ෆර්ටිලයිසර් එකක් වෙනවා. අපි හැම වෙලාවෙම මේ රීසයිකලින් දැනගන්න ඕනේ මේ සංසාරේ පුරාට පශ්චාත්තාපෙවි අයියෝ මට රාගය ආවා අයියෝ මට ද්වේෂය ආවා කියන වෙනුවට මේ රාගය දැන් අපි දන්නවා හොඳටම මේ හෙම්බිරිස්සාවේ වෛරස් එක තියෙනවා වෙන මොනම වෛරසයක්වත් හැදෙන්නේ නැහැ. මොකද එක වෙනකට එක වෛරස් එකයි ජීවත් වෙනවා. පටිපණුව එකෙක් ඉන්නවනම් ෂුවර් දෙකෙක් නැහැ. ඌගේ ජොබ් එක කරගෙන ඉන්නවා. ඒ වගේ ඕනම කෙලෙසයක් ආවට පස්සේ ඒ කොලෙසේ සීමාව දන්නවනම් <clears throat> මෙන්න මේ සීමාව ඇතුළේ මෙයා ඉන්නවයි කියලා <clears throat> මේක හොඳම සාධකේ තමයි ඒක ප්‍රතිපක්ෂ ධර්මේ නැහැ කියලා අය කවුරු කියන්න ඕනේ නැහැ. අපිට ඒකනේ සලකා බලන්න පුළුවන් ගතියක් කියන්නේ කෙලෙසින් පොඩක් ඈත් වෙලා නිකන් අනුන්ගේ දෙයක් වගේ බලන්න පටන් අරගත්තොත් අර පොලියන්න පොත තමයි මට කියන්න වෙන්නේ ඒක කියනවා you must try to find a reason to be glad under any circumstances මෙන්න මේ reason to be glad ඒ කියන්නේ සතුට වෙන්න තියෙන කාරණා තමයි සරුවචනන්සේ සුභ පරමහං කියලා කියන්නේ ඕනම කුණක හරි ඒක ඒක ජාතක කතාවක් තියෙනවා ඒ මිනිස්සෙක් නක්ෂත්‍රකාරයෙක් කියලා කියනවා මෙන්න මේ වෙලාවේ බිස්නස් එකක් පටන් ගත්තොත් නම් ඕනම කෙනෙක් සිටු වෙන සිටු කෙනෙක් වෙනවා කියලා. ඉතින් අර මනස ඊනා වෙන ඕන නක්ෂත්‍රකාරයෙක්ගේ දේවල් ගණන් ගන්න බෑ. අර එතන ඉන්න මේ වය දුප්පත් මිනිස්සෙක් න්‍යට ඒ වෙලාවේ මොනවක්වත් නැහැ මීකුණක් තකින මිනිහා මීකුණ අතර ගන්න. දැන් මේක නැකත හරිනම් මේ මීකුණට ඩිමාන්ඩ් එකක් එන්න ඕනේ. අනේ යනකොට එදා මාඝාත දිනයක් සත්තු මරණ නැතිසයක් එක බලලෙක් ඉන්නවා ගෙදරක ඌ කන්නේ නැහැ මොනම දෙයක්වත්. ඌ කන්නේ මස් විතරයි. ඉතින් ඒ බලලට කන්න දෙයක් නැතුව ඒ මිනිස්සු බලාගෙන ඉන්නවා කීය කර දීලා මස් ගන්න අර මනුස්සයා හොඳ ඩීල් එකක්. දීලා මීයා දීලා ස්කණක් ගන්න. ඊට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මිනිහා දිනුනෙලා සිටු කෙනෙක් පාටපත් වෙනවා. සාමාන්‍ය වීදියේ තියෙන මීයක් දැකපුවාම ඒක අසුබ දර්ශනයක්. ඒක දැක්කට වෙච්ච එක නැදකින් කියන මිසක් අපි ඒකෙන් වාසියක් ගන්න දන්නේ මේ බුද්ධ ධර්ම ගියාට පස්සේ පුරාරුවචනාංශය අසුර කරාට පස්සේ මොනම දෙයක්වත් මේක විසි කරන්න දෙයක් නෑ. මේ තියෙන දෘෂ්ටි කෝණය වෙනස් කරගත්තට පස්සේ නැත්තම් මේ සද්ධර්මය තුලින් බලන්න පටන් අරගත්තට පස්සේ නැත්තම් හැකි සංඥාව තුලින් බලන් ගත්ත පටන් ගත්තට පස්සේ බුද්ධෝත්පාද කාලයක් නම් මනුසාත්ම භාවයක් නම් ලැබිලා තියෙන්නේ. ඇහකන දේවනාසේ තියෙනවනම් බණත් ඇහෙනවනම් සත්පුරු ශාස්ත්‍රයක් තියෙනවනම් තවත් මොනවද අපි මොනකම් බලන්නේ? ඒ ඔක්කොම තියාගෙන ඇතෙක් හම්බුනා මට හෙන්නෝ නෑ කිය කිය අඬ අඬයි. දුකින් දුක ඔයින් බුදුරජාන් වහන්සේ කියනවා මහනි දුක නම් දුක තමයි. නමුත් දුක දුක වශයෙන් දැනගන්නවා විතර මිහිරියාවක් මුළු සංසාරෙම නෑ කියලා. දුක දුක වශයෙන් දැන ගැනීමට නේන පළවෙනි ආර්ය සත්‍ය කියන්නේ. දුක ආර්ය සත්‍ය වශයෙන් දකිනක දුරුකල යුත්තක්වත් කාලකන්නිකමක්වත් දෙන්නේ මේ දකින මේක. අපි කොච්චර දඟලුවත් තියෙන එකක් ඕක බාරගත්තා නම් ඉවරනේ. ඒක සත්‍යයක් ආර්ය සත්‍යයක්. ඕක අයින් කරන්න පැන්ඩෝල් ගහන තාක්කල් බාම් ගහන තාක්කල් කවදාකවත් දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එනකොට ඉඳන් එකයි තියෙන්නේ. ඒතරට මේ ගුණෙන් වැඩ ගත්තා වගේ මේ දුකෙමුත් ආර්ය වූ දුක්ඛ සත්‍යයක් අපි මත කරගන්න. විස්තරේ තද වෙන ගති, තෙරපෙන ගති, ඉස්සරහට යන ගති ඇති පිම්බි මහැකිලිම ඇත්තට ආනපානට වැඩි විස්තර පෙන්වනවා. ඒ පිම්බීමක් කියලා කියන්නේ හැකිලිමෙන් වෙනස් වෙන හැටි. පිම්බීමක් කියනකොට තද වෙන ගති, පුම්බන ගති වෙන. හැකිලෙනකොට ආපහු එන ගැට ආස්වාද ප්‍රසවාසතර වැඩි ඇත්තටම පිම්බීම හැකිනේ බොහොම ඕලාරිකයි. බොහොම ගොරෝසුයි නිකන් සක්මන් කරනවා වගේ හොඳට නෑ බෑ කියන්න බැරුව අහුවෙන දෙයක් ආනාපාන නම් පටන් ගන්නකොටමත් අහුවෙන ටිකක් තියෙනවා පිම්බීම හැකිලි මෙහෙම වෙන්නේ හොඳට තේරෙනවා. අදහසක් ප්‍රකාශ කරන ද ඉස්සෙල්ලා ප්‍රශ්නයක් නැගුණා කුකේ දුක බැඳී පිළිබඳ. දැන් ස්වාමීන් වහන්සේ කියපු දෙයට මට තේරෙන දෙයක් එකතු කරනවා නම් දුක කියන වචනේ අපිට ඇහෙනකොටම මෝහwidetilde විදීමක් ඇති වෙන අපේ හිත තුළ. අපේ තුළ අකමැත්තක් ඇති වෙන දුක කියන වචනේ ඇහෙනකොට. ඇයි? දුක කියන දේ එකම අපේ දෙන් කරන්න බැරි ගැටීමක් තියෙනවා. අපි ඉන්නකක් ඉදිකටක් හරි අරගෙන මෙතෙන් මෙයා කරනවා මේකේ ඇතින වේදනාවක් තියෙනවා ඒකට අපි අකමැයි ඒක ඒක බොහොම ගොරහැඩි උදාහරණයක් ගත්තේ එහෙම නැතුව මානසික අසහනක මොකක් හරි කියන දුකක් එකම බැඳිලම තියෙන තත්ත්වයක් තියෙනවා අපි අකමැති අකමැති කියන්නේ ගැටීම දුකේ දුක වශයෙන් බලන්න දවසක ඉගෙන ගත්තාම අර දෙක වෙන්නේ. දුක කියන ස්වභාවය පිළිතුරුව බලන්න හැකියාවක් තියෙනවා ඒකත් එක්ක ඇතුලේ ගැටීමට එකතු කරගන්න නැති. ඒ අතර විදසක් ඇති කරගෙන දුක දුක විදිහට විතරක් බලන්න පුළුවන්කම ඇති. එතකොට ගැටීම නැතුවයි බලන්නේ. ඒ හැකියාව අමලා විශාල සතුටකට ප්‍රමෝදයට ඉස්ලාම් වතාවට මේ කලාප වශයෙන් අංශු වශයෙන් නෙවෙයි කැටිචි වශයෙන් රිචිචි වශයෙන් වගේ ප්‍රථම වෙලාවටම මේ නෑ බෑ කියන්න බැරි විදියට හැම දෙයක්ම වෙනස් වෙන බව පොදු තීරමකට එනවා. විස්තර සවිස්තර වශයෙන් අංශු වශයෙන් කැඩෙන්නේ නැහැ. එනිසාකට කියන්නේ කලාප සම්මර්ෂණය කියලා පදාස වශයෙන් වෙනස් වෙන බව තේරෙනවා. ඒක තවදුරටත් කැඩෙන්න කැඩෙන්න ඒක තීව්‍ර වෙන එක තමයි වෙන්නේ. හොඳයි එවනම් අපි හිතමු තවදුරටත් ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳලා අපි දවසේ කටයුතු නිම කිරීමක් වශයෙන් උත්සාහතාකාදී ගාථා සජ්ජායනා කිරීමේ අපි දවසේ කටයුතු නිමව සටහන් කරන බලාපොරොත්තු හිතාකාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා හිතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බී භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා හිතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බී සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු